නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ <coughs> යේච කෝ කේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං සංඥං අභිඤ්ඤාය ඒවා ඒවං සංඥා සමුදයං අභිඤ්ඤාය ඒවං සංඥා නිරෝධං අභිඤ්ඤාය ඒවං සංඥා නිරෝධ ගාමිනී පටිපදං අභිඤ්ඤාය සංඥාය නිබ්බිදා විරාගා නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන අවස්ථාවක් අපේ දවස් මේ මාසික වැඩපිළිවෙලේ දැන් අපි 15 වෙනිදා දවසේ ගත කරන්නේ ධර්ම දේශනාවේ <clears throat> පැත්තෙන් බලනකොට අපි ඉන්නේ 12 වෙනි ධර්ම දේශනාව කියලායි මට ඉලක්කම හැටියට කියන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අපි මේ ධර්ම මේ භාවනා වැඩපිළිවෙල සඳහා ඉස්සරහින් තියාගත්ත මාතෘකාව ආජීවක ශ්‍රාවක සූත්‍රය අනුව බලනකොට මේ සුපටිපන්න කියන ධර්මතාවය ඒ ගුණය ගැන අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි දන්නවා බෞද්ධයන් අතර සංඝ ගුණයක් විදියට සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියලා අපි කට උරු කරගෙන තිනවා. නමුත් ඒක ජීවිතයට සම්බන්ධ කරන ගන්න හැටි එහෙම නැත්නම් සුපිලිසා සුපිලිපන් මනාකොට පිළිපන් ගතිය කියන්නේ මොකද්ද කොහොමද ඒක අපි අත්දකින්නේ කියන එක ඔක්කොටම ඉච්චර අදාළ වෙලත් නැහැ ඔක්කොමලා ඉච්චර එක ගැන ගැඹුරින් කල්පනා කරලත් නැහැ කෙසේ නමුත් ඉතින් ගිහි පින්වතුන්ගේ පැත්තෙන් දානෙන් සීලෙන් සමාධි භාවනාවෙන් කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පිළිපන් භාවය ගැන කතා කරනවා යෝගාවචරන්ගේ පැත්තෙන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් නැවිදි වෙච්චත්තන්ගේ පැත්තෙන් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට මේ වැඩේට බැහැගත් ගතිය සුපිලිසන් සුපිලිපන් භාවයේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ අපි ඉදිරියෙන් තියාගත්ත සූත්‍රයේදී මේ සුපිලිපන් භාවය මනාකොට පිලිපන් භාවය එළඹිච්ච භාවය ප්‍රතිපදාවට එළඹිච්ච භාවය පෙන්ලා තියෙන්නේ යම් වැඩ පිළිවෙලකින් කෙනෙක් තුළ තියෙන රාගය දුරු වෙනවා නම්, ద్వේෂය දුරු වෙනවා නම්, මෝහය දුරු වෙනවා නම් ඒක තමයි මනාකොට පිළිපන් භාවය කියලා. ඉතින් ඒක කාටවත් විරුද්ධ වෙන්න බෑ. කවුරුත් දන්නවා. අපිට තියෙන ප්‍රධාන මේ කෙලෙස් මුල් තුන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් දුරුවන් වෙනවා නම්, ජවම් කරනවා නම් ඒක තමයි මනාකොට පෙළඹීම. ඒක තමයි පාරේ ඉදිරියට යන කතිය. නමුත් ඒක ඒක ප්‍රතිපත්තියක් වශයෙන් එහෙම නැත්නම් මූල ධර්මයක් වශයෙන් එහෙම වුණාට මේ ප්‍රමාණය මේ කියු පමණින් හැම දිනාටම අමාරුයි තේරුම් ගන්න මේ කරන වැඩ වලින් අපි ඇත්තටම රාගේ දුරු වෙමින් තියනවාද ද්වේෂයේ දුරු වෙමින් තියනවාද මෝහයේ දුරු වෙමින් තියනවාද කියලා ඒකට ප්‍රධානම හේතුව තමයි අපි තුල තියෙන වංචනික ධර්ම. අපි ළඟ තියෙන ගොඩක් ෂටගති තියෙනවා මායාවී ගති තියෙනවා ෂටගති කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වීමේ ගතියක් ඒක ලහජාසෙම එනවා. මායාවී ගති කියලා කියන්නේ ඇති නුගුණ වසං කරන ගති වගේ. ඒ වගේම වංචනික ධර්ම වර්ගයක් වැඩ කරනවා. අපි හැම වෙලාවෙම මවාපෑම් කරනවා. අපි හැම වෙලාවෙම අනුන් ඉසිට පිට තමන් සුචරිවත් භාවයේ නැත්තම් මොක හරි තමන්ගේ හිතලුවක් හැටියට මවාපෑම් කරන නිසා අපි දන්නේ නැහැ මේ අපි ආගේ දුරුණයි කියලා කියන්නේ මවාපෑමක්ද ඇත්තරමද කියලා. එහෙම නැත්නම් මේ හිත කරන ලද ෂට ගතියක්ද මායාවී ගතියක්ද කියන්න බෑ. මොකද හිත ඒ පුදුලටත් මායා කරනවා. හිත අයිතිකාරටත් මායා කරනවා. ඉතින් ඒක නිසා මේක මේ ඍජු සටනකින් සාමාන්‍ය සම්ප්‍රදාන කුල යුද්ධකින් දිනන්න පුළුවන් සටනක් නෙවෙයි වරින් වර ගරිල්ලා සටන් මෙහෙවන්න වෙනවා වරින් වර ඒ වගේ පහර දීම් කරන්න වෙනවා දීලා තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම සක්නට බහැලද සක්නේ ඉදිරියට යනවා කියලා. අන්න ඒ විදිහට මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම අනුව මේ සුපිලිසන් සුපිටිපන්න භාවය ගැන කතා කරනකොට අපි පසුගිය දවස් 3ක 4ක විතර මේ උපාදාන පරිවර්ත සූත්‍රය කියලා සරුවචන් වහන්සේ විසින්ම දේශනා කරන ලද සංයුත්ත සංගී සංග්‍රහ වෙලා තියෙන සලායතන වර්ගයේ මේ සූත්‍රයක තියෙනවා මේ සුපිටිපන්න භාවය වෙන පැත්තකින් විස්තර කරලා. ඒකෙදි කියලා තියෙනවා කෙනෙක් මේ රූපස්කන්ධයේ ක්‍රියාව දිහාවට වේදනාස්කන්ධයේ දිහාවට සංඥාස්කන්ධයේ දිහාවට සංස්කාරස්කන්ධයේ දිහාවට විඤ්ඤාණස්කන්ධයේ දිහාවට කටයුතු කරගෙන යනවා නම් සීලයට බහතවල ඒකම කරනවා නම් ඒ කෙනාට සිදුවෙන සිද්ධි වලින් මේ එක එක ස්කන්ධය කෙරෙහි තමන්ගේ තියෙන සුවද භාවය අවබෝධය සමීපස්ත භාවයේ උත්සන්න භාවයේ ආසන්න භාවයේ මත තමන් ඒ ඉදිරියට අඳ පසට යනවා කියන්නේ. ඉතින් පහුගිය දවස් තුනේම ඇත්තටම අපි දේශනා 10 11 12 9 10 11 කිනිවම ගත්තේ මේ රූපස්කන්ධය කොහොමද භාවනා කරන කෙනාගේ රාගය දුරු කිරීමට, ද්වේෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට, සුපිලිපන් භාවයට පත් වීමට වැඩ කරන්නේ. නැත්නම් රූපස්කන්ධයේ මේ වෙනස් වීම දිහා බලනකොට කොතනින්ද අල්ලා ගන්න පුළුවන් වෙන්නේ මේක ඉස්සරහට යනද පස්සට යනද කියලා. ඒ වගේම මේක මූලාරම්භය නැත්නම් පදනම නැත්නම් වේදිකාව කරගෙන නාමස්කන්ධ දිහාවට වේදනාස්කන්ධේ කොහොමද අපි ඉස්සරහට යනද පස්සට යනද කියලා දැනගන්නේ කියන එක ඊයේ පෙරේදා අපි ටිකක් සාකච්ඡා කරා. ඒ නිසා ඒ දිගටම භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච මම දිගටම බණ ආපු ඇත්තන්ට ඒ කායනුපස්සනාදියා නැත්නම් රූපස්කන්ධය දිහා දැක්කගත දැනුමින් ඊට පස්සේ වේදනාස්කන්ධය දිහා දැනගත දැනුමින් ඉස්සරහට යනකොට උපාදාන පරිවර්ත සූත්‍රය ඊගාට අපිට ආරාධනා කරනවා මේ සංඥාස්කන්ධය පිළිබඳව භාවනා කරන කෙනෙක් ඒක උපමානයක් කරගෙන විනුන් දණ්ඩක් කරගෙන කොහොමද Taman ඉස්සරහට යනවද පස්සට යනවද කියන එක මනාවකට පෙළඹියාද මනාවකට මාර්ගයට වැටුණාද කියලා දැනගන්නේ කොහොමද කියන එක. මේ රූපස්කන්ධ ගැන වේදනාස්කන්ධ ගැන කතා කරපු ඒ වාග් ශෛලියමයි සංඥාස්කන්ධය ගැනත් මෙතෙන්ති සරුවත්තන්සේ සඳහන් කරන්නේ ඒකෝ බකේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං සංඥං අභිඥාය ඒවං සංඥා සමුදයං අභිඥාය ඒවා සංඥාන් ඒවං සංඥා නිරෝධං අභිඥාය එවං සංඥං නිරෝධ කාමිනී පටිපදං අභිඥාය සංඥාය විරජ් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේසු පටිපන්න මහණනි කවදා හරි ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා මේ රූපය කියන්නේ මේකයි වේදනා කියන්නේ මේකයි සංඥා කියන්නේ මේකයි සංස්කාර කියන්නේ මේකයි විඥාන කියන්නේ මේකයි කියලා තමන් තුල තමන් දැනගත්තත් නොදැනගත්තත් අයිතිවාසිකම ඉල්ලුවත් නැති වුණත් ක්‍රියාත්මක වෙන මේ සංඥාව පිළිබඳව ඍජු අත්දැකීමක් තියෙනවා. ප්‍රඥාව කෙලින්ම අල්ලන්න ඕනේ. ඇල්ලුවොත් ඒකට කියන්න බලන සංඥා පිළිබඳ ඍජු අත්දැකීම කියලා අභිඥා කියන වචනයයි සරුවචනංශ මේකට කතා කරන්නේ. ඒ කවුරුත් කියව පළියක් නෙමෙයි හිතඩුවකුත් නෙමෙයි වෙන්න තියෙන දේකුත් නෙමෙයි වෙච්ච දේකුත් නෙමෙයි මේ වර්තමානෙම සංඥාව වැඩ කරන හැටි විශේෂයෙන්ම මේ රූපේ නෙවෙයි මේ වේදනාව නෙවෙයි මේ සංස්කාර නෙවෙයි මේ විඥානේ මේකයි සංඥාව කියන්නේ කියන එක වෙන් කරලා කොටු කරලා අවබෝධ කරගන්න පුළුවන් ගතිය තියෙනවනේ ඒකට කියනවා සංඥා පිළිබඳ අභිඥාව තියෙනවා කියලා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මනාකොට පිළිපන් කෙනා. මනාකොට මාර්ගඥාණයට පත් කෙනා සුපිලිපන් සුපිලිසන් සුපිලිපන් කෙනා මේ සංඥාව දැක ගැනීම සඳහා ඒක දැන ගැනීම හොඳයි කියලා ප්‍රයත්න කරනවා. අන්නේ මු ප්‍රයත්න කරගෙන යනකොට යම් දවසක මේ සංඥාවට මූණට මූණ දාලා මේක තමයි සංඥාව කියන්නේ ඒක මේ සද්දයක් නෙවෙයි රූපය සද්දයක් ගන්ධයක් රසයක් කියන රූපස්කන්ධයට වැටෙන්නේ නැහැ වේදනා කියන නාමස්කන්ධයට වැටෙන්නේ නැහැ සංස්කාරات නෙවෙයි විඥානත් නෙවෙයි මේ සංඥාමයි කියලා දැනගත්තා නම් ඒ සංඥාව මතුවෙන මතුවෙන අවස්ථාවේ ඒක පිළිබඳ පර්යේෂණ ගවේෂණ ඒෂණ අදහසින් සංඥාදිය බල්ල බල්ල බල්ලා කොහොමද මේ සංඥාව මතුවෙන්නේ වෙන දෙයක් සංඥාවටපත් වෙනවද නැත්නම් සංඥාවම ලාවට තිබිලා ඝන බහල වෙනවද අහේතුකව මතුවෙනවද විසම හේතුකව මතුවෙනවද දෙවියන් ආශ්‍රයමවල දීලාද එහෙම නැත්නම් කොහෙන්ද මේ සංඥාව එන්නේ කියලා ඒකේ නිදාණය ඒකේ මුල, ඒකේ ජාතකය, ඒකේ හට ගන්න තැන දැක ගන්න අසලු ගතිය යන්නේ ඒකට අපිට ඒ ඉදිරි පියවර තියන්න පුළුවන් වෙන්නේ සංඥාව කියන්නේ මේකයි කියලා අඳුනගත්ත කෙනාට විතරයි. ඒක අනිත් පැත්තට කියනවා නම් සංඥාව කියන කඳුරගත්ත කෙනා සුපිලිපන් භාවයේ දියුණු කිරීම සඳහා කළ යුත්තේ හඳුනා ගන්නලා සංඥාව කොහේ ඉඳලා එන එකක්ද කියලා බලන එක. නැත්නම් සංඥාවේ හටගන්ම බලන එකයි. ඒ මේ හරියව ගැඹුරුයි. මෙතෙන් යනකොට ගැඹුරුයි මොකද සංඥාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම නාම ධර්මයක්. ඒක සාමාන්‍ය ජීවිතය අපිට පාන් හම්බක පාන් කණ්ඩ හරි නාන්න කියන්න කණ්ඩ බොන්න සැප මොනක්වත් දෙන එක නෙවෙයි. සංඥා පිළිබඳ කොච්චර ඉගෙන ගත්තත් කිසිම ලාභයක් අපිට හම්බ වෙන්නේ නැහැ. කිසිම සත්කාරයක් හම්බ වෙන්නේ නැහැ. සම්මානයක් හම්බ වෙන්නේ නැහැ. සිලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි අවුරුදු 120කටත් වැඩි ආවස මේ ජීවිතේ විඳ ගන්න පුළුවන් ආයසිරි වළඳන්න පුළුවන් සංඥා ගැන කිසිම හැඟීමක් නැතුව. ඒක කාටවත් ඒකේ ඒ එහෙම සංඥා ගැන දැනගත්තේ නැහැ කියලා පුරවැසි භාවයේම ආයසි වෙන්නේ නැහැ. නඩුවක් දාන්න පුළුවන් කමක් නැහැ. නමුත් ਸਰුවචන් වහන්සේ සඳහන් කරනවා මිනිස්සුයෙකුට පමණක් අනිකුත් තිරිසනුත් දෙවියන්ට ප්‍රඥාට වගේ නෙමෙයි සංඥාව දැනගන්න පුළුවන් තරම් ඒ මනස පරිණාමයටපත් වෙලා තියෙනවා. පරිණාමයටපත් වුණාට ඒක ක්‍රියාත්මක කරලා මේක සංඥා වශයෙන් අවබෝධ කරෙන්නේ නැතුව කවදාකවත් ඒ සුපටිපන භාවයක් ඉදිරියට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා අවබෝධ කිරීමට මිනිස්සු ලුණු මිනිස් කන කට්ටිය මොළ ධාතුව තියෙන කට්ටිය බලන්න ඕනේ. බලලා මාත්‍රකාට එළඹිලා මේ සංඥාව කොතනින් හට ගන්නා දෙයක්ද කියලා හේතුවත් සහිතව සංඥාව දැන ගැනීම සාමාන්‍ය සංඥාව දැන ගැනීමට වැඩිය සංඥාව දැන ගැනීම උසස් පෙළ වැඩ පිළිවෙලක් නම් මේක විශ්වවිද්‍යාල වැඩ පිළිවෙලක් වගේ. සංඥාවේ මුලත් එක්ක දැනගන්න එක. මේ දෙක විතරමයි ඇත්තටම යෝගාවචරයේ මුළු යෝග ජීවිතේටම අදාළ වගකීම් භාරය වෙන්නේ. ඒ දේ දන්නවනම් සංඥාව කියන්නේ මේකයි සංඥාව හටගන්නේ මෙහිමයි කියලා දන්නවනම් සරුවචාන්සිය සඳහන් කරනවා ඒ කෙනාට අතිරේක ලාභයක් විදිහට සංඥාවගේ ගෙවන් කිරීම ක්ෂය වීම වැය කීම ඉබේම දැනගන්න හම්බ වෙයි කියලා. සංඥාව සහ සංඥාවගේ හේතුව දන්නවනම් ඒක ගෙවිලා නැහැටි දැනගන්න එක මෙතෙක්ේ කරපු අධ්‍යාපනයට හම්බ වෙන තැහග්ගක් වශයෙන් වගේ සංඥාවගේ නිරෝධය දැනගන්න පුළුවන්. සංඥාව කියන එක මේ වගේ හටගෙන විපරිණාමයකට පතර නැති වෙලා යන දෙයක්. ඒකේ හට ගැනීමත් ඊට පස්සේ සංඥාවේ ක්‍රියාවලියක් දන්නවනම් අනිවාර්ය මේ පුද්ගලට ඒ ලැබපු යොදපු ආයෝජනයේ නිසා ඒක ගෙවන් වෙන හැටි දැනගන්න පුළුවන් ඒකයි වැදගත්ම දේ ඒකයි මධ්‍යම ප්‍රතිපදාව මෙන්න මේ සංඥාව නිරෝධ කිරීම දැක ගන්නාසුළු ජීවන රටාවකට වැටෙනවා කියන එක තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ ඒ නිසා සංඥාව දැනගෙන සංඥාව හේතුව දැනගෙන ඒ සංඥා නිරුද්ධ වෙන තැන දැනගෙන ආන්නේ එවැනි නිරුද්ධ වීම දැක ගන්නාසුළු ඡය වෙන බව දැක ගන්නාසුළු වැය වෙන බව දැක ගන්නාසුළු ජීවන රටාවක් නැත්තම් හැදියාවක් හදා ගන්න කෙනාට ඒ ධර්මයේ තියෙන ස්වකහාත ගුණය සුපටිපන්න ගුණය හොඳට වශී කර ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාවේදී මේ සංඥාව කියන එක නොදන්නා කෙනෙකුට වචනේ පමණක් දන්න හෝ වචනවත් නොදන්න කෙනෙකුට ඒක තේරුම් අරගෙන ඒක තමන්ගේ ජීවිතයේ හැම මොහොතකම වෙන දෙයක් දැනගත්තත් නොදැනගත්තත් අන්න ඒක වෙන වෙනකොට අවබෝධ කිරීමේ හැකියාව. සංඥාව කියන වචනේ pāli වචනයක්. මේක සංස්කෘතෙත් එහෙමයි පාවිච්චි වෙන්නේ. සිංහලට මේක යොදන්නේ හඳුනනවයි කියන එක. සංඥා කියන වචනේ තමයි හඳුනා ගැනීම හැඳිනීම සිද්ධ වෙන්නේ. ඒක නිසා අපේ මුළු ජීවිතයේම සම්පූර්ණ sannivedane සිද්ධ වෙන්නේ මේ හඳුනා ගැනීම මතයි. නිසා sannivedana ශේස්ත්‍රයේ ඉන්න කට්ටියට මේ හඳුනා ගැනීම සාමාන්‍ය කෙනෙක් හඳුනා ගන්නට බොහෝමත්ම ගැඹුරින් සූක්ෂමව කරන්න වෙනවා. මෙන්න මේ විදිහට ගොඩාක් දේවල් එක වැඩ කරනකොට එකින් එක වෙන්කොල්ල හඳුනා ගැනීම සඳහා එක එකට ලේබල් එකක් ගහන එක ඒකට නමක් දෙන එක සංඥාවක් දෙන එක තමයි මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය මනසේ අනිකුත් කිසිම තිරසිනෙකුට නැති තරම් ගොඩක්ම දියුණුලා තියෙන අංශේ සතුන්ගේ තියෙනවා කෙකර ගෑම් ක්‍රම ඉව එහෙම නැත්නම් එක එක තරංග අල්ල ගන්න පුළුවන් ගතිය ගොඩක් තියෙනවා. එහෙනම් තමයි මේ කට්ටිය ඒ තමන්ගේ ජාතිය පවත්වාගෙන යන්නේ. මිනිස්සය යති විශාල ශේෂ්ත්‍රයක වැඩ කරනවා. ගොඩාක් සංඥාවල් ගබඩා කිරීමේ ලොකු මෙමරි කැපැසිටි එකක්. එහෙම නැත්නම් ලොකු මේ hard මේ hard disk එකක් තියෙනවා. නැත්නම් මේ ගබඩාවක් තියෙනවා. බුද්ධමාකාර ගබඩාවක් තියෙනවා. ඒක ඔය කර්මචා කර්මඵලය අනුව කියනවා අපි ඒක ආත්මින් ආත්මයට ගේන ඒතරතුරු පැකට් එක තොගේ ඒක අපි දන්නේ නැහැ. කොච්චරක් මේකේ තැම්පත් වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඔය <clears throat> හැඟුම්බර වෙන්න ආගමනුකූලව කතා කරන්නේ විපේරාත්ම ගැන දැනගන්න පුළුවන්. අනුන් හිතන දේවල් ගැන දැනගන්න පුළුවන්. ඉස්සරහට වෙන දේවල් දැනගන්න පුළුවන්. ඒ ඔක්කොම මේ දැනට ගබඩාවේ තියෙන දේවල්. මේ දොර අරගන්න බැරිකම තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව <clears throat> කර්මචා කර්මඵලය පිළිගන්නේ නැති, පුනරුත්පත්තිය පිළිගන්නේ නැති ඥාන විද්‍යාව හදාරන. ඇත්තෝ කියනවා මාවාගේ පියාගෙන් පැමිණෙනේ RNA DNA වල අඛණ්ඩ ගමනක් අවුරුදු 40000ක් ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්සලා ඉස්සලා දෙමාපියන්ගෙන් ආපු ඒ ඥාන අද දක්වම කවදාකවත් මැරිලා නැහැ. ඒ වගේ මේ මුළු 40000ෙම ඉතිහාසය ලියවිලා තියෙනවා. අපි ඒකේ ඉස්සලා හිතුවේ මේක තියෙන්නේ මොලේ කියලා. ඊට පස්සේ බලනකොට බැලුවා කයකට මොලයක් තියෙනවා වගේ හැම සෛලයකටම න්‍යෂ්ටියක් තියෙනවා. ඒ සෛලය කියන්නේ දේහේ නම් න්‍යෂ්ටි කෙනෙක් උඩුව වගේ හැම සෛලයක්ම නිකන් පෞද්ගලිකව කටයුතු කරනවා ඒකකයක් වශයෙන්. ඊට පස්සේ හැම සෛලයක් තුළම ඒ පුද්ගලයාට ආවේනික වූ ඒ RNA DNA කියන විදිහට ඒ ඥානගත වාර්තාගත වීම කියනවා. ඒක අපි දන්නේ නැති විශාල ආකාරයක් වගේ. මේ තියෙන දැනුමින් 100.2යිලු වැඩ කරන්නේ මුළු අවුරුදු 100ක් ජීවත් වුණා. 99.98ක්ම 99.8ක්ම කවදාකවත් මනුෂයා දන්නේ නැත්නම් අත ගන්නෙත් නැහැ. මේ මුළු 100ම විවෘත වෙච්ච කෙනා තමයි සරුවච්චන් වහන්සේ කියන්නේ සරුවඥතා ඥානයි කියලා කියන්නේ. හැම කෙනාටම තියෙනවා සරුවච්ච වෙන්න පුළුවන් තරම් ඒ දැනුම් සම්භාරය. නමුත් අපේ තියෙන පාටුකම නිසා අපි හැමදාම එකම පාර යන්නේ, එකම කෑම කන්නේ, එකම කන්තුරු වැඩ කරන්නේ, එකම රුචි අරුචිකන් නිසා අපි කවදාවත් කැමති නෑ. අපිට මෙතෙක් දකින්න බැරි දකින්න බැරි දේවල් වලට ගිය ගමන් අපිට නිකන් පාළු ගතියක්, තනි ගතියක්, නුහුරුණු පුරුදු ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් අපි වහාම නැවත අර දන්න ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒකේ සුවසේ ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා අඩු ගන්න දන්නවනම් මේ විශාල දැනුම් සම්භාරයකට හැකියාව. ඒ වගේ මේ දැනුම් ගබඩාවක් මේකේ තියෙන්නේ. ඒකෙන් අපි ගත කරන ජීවිත කොච්චර පටුද කියනවනම් කොච්චර මේ ගිලගෙන läගගෙන මේ රටාවේ යනවාද කියලා කියනවනම් ඒ මනුස්සයාට මේ මෙච්චර දැනුමක් තියෙනවා කියලා කිව්වට අදහන්නේවත් නැහැ. හිතන්නේ මේ මේ මොලේ තියාගෙන බුදු වෙන්න පුළුවන් කියලා. මේ මොලෙන් සරුවච්ච වෙන්න පුළුවන් කියලා. මේකේ කිසිම බාධාවක් නැහැ. ඒක දැනටමත් බුද්ධියට සින්න වෙලා තියෙන්නේ. නමුත් අපි කවදාකවත් ඔය දේ බලන්න කැමති නැහැ. ඒ නිසා සංඥාව අතින් බලනකොට අර 100ට සමහර කට්ටිය 104ක් විතර කියනවා සමහර කට්ටිය මේ 0.2ක් විතර කියනවා ඒක සංඥාවක් තමයි. ඒ අනුව තමයි මම ගෑණියක් මම පෙරිමියෙක් මම දියුණුවයි මම ලස්සනයි මම දක්ෂයි මම අදක්ෂයි කියලා අපි බේරන්නේ. නමුත් ඊටු 99.8 ගණනට සීරම සමානයි. මිනිස්යන් අතර 100.2ක තමයි වෙනස්කම් තියෙන්නේ. නමුත් අනික් සියල්ලම සමානයි. නමුත් අපි කවදාකවත් සමානකම දකින්න නෙවෙයි අපිට ආගම උගන්වන්නේ, දේශපාලනඥයෝ අපිට උගන්වන්නේ, ආර්ථික විද්‍යාසත්තු උගන්වන්නේ, සමාජ විශේෂත්තු උගන්වන්නේ නෑ මම වෙනස් කියන්නේ. ඉතින් වෙනස් කියන්නේ යනතා කල් රණ්ඩුව. හැමදාම හටන්. හැමදාම අයිතිවාසිකම් සඳහා හටන් කරනවා. නමුත් අර 99.8ක තියෙන සමානකම දැක්කනම් මහානවෙක් වෙන්න පුළුවන්. manussකම මතුවෙලා එයි. අපි මේ පුංචි පෙත්තේ පොත්තේ මලකඩ කාපියගේ පොඩි පොඩි වෙනස්කම් තිබුණාට ඇතුළත සමා පුදුමාකාර සමානකමක් තියෙනවා. ඉතින් මේ නිසා ඔය බටහිර මානසික විද්‍යාදී එක උඩු හිත යටි හිත වශයෙන් වෙන් කළා පේන කෑල්ල උඩු හිත වශයෙන්ුත් විශාල කොටසක් යටි හිතක් තියෙනවා. ඒකට කවදාකවත් යන්නේ නැහැ. මොකද ඒ තරම්ම මනුෂයාට මේ ජීවිතේ මදි බත් කන්න. රූප බලන්න. ශබ්ද අහන්න. ගඳ බලන්න. රස බලන්න. එහෙම නැත්නම් මේ බාහිරේ පෙන්කෙලින්න. මේ ඇතුළත ගබඩාවට ඉබිල බලන්නවත් වෙලාවක් නැහැ. මොනක කරගන්න වෙලා නැහැ කියලා. දැන් වැඩි හිටියෝ ඕනේ පොඩි එකුටවත් වෙලා නැහැ. ඒ තරමට උමුත් විනාශ කරලා ඉවරයි. ඒ තරම්ම කලබලෙන් ගත කරන්නේ. ඉතින් අන්තිමට ටෙන්ෂන් කියයි අසහනෙ කියයි ඒක ලියලා ඒකටත් බාහිරෙන් බෙහෙත් හොයනවා. ඒකලේ මන්දර පරිසරය දූෂණය කරනවා. මහ විශාල අවුල කපටලවගෙන ගත කරනවා. ඒ සරුවචනන්සේ නිස්සද්දව කියනවා මේ සඳහා එකයි කරන්න තියෙන්නේ මේ ඇතුළත බලන්න මේ විවුර්ත වෙච්ච කවුළු හරහා බාහිරේ නන්නත්තර වෙලා ගත කරන ජීවිතය අතින් බලනකොට රජ්ජුරෝයේ රටවැසියයි දෙන්නම එකම කක්ක ගොඩේ තමයි ඉන්නේ. දොස්තරයි ලෙඩයි දෙන්නම ඉන්නේ එකම කක්කවලේ තමයි. දරුවෝයි ගුරුවරුයි දරුවෝයි දෙමාපියෝ සේරම ඉන්නේ එකම නරාවලේ. කිසිම කිසි වෙනසක් නැහැ. ඒ නිසා එකෙක් හරි කමන්නේ මේකෙන් ඉන්න මේ ඇතුළට බහගත්තොත් ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ මේ විපස්සනාවට ඇතුළ දැක්කොත් අනේ දාට යාර සිද්ධ වෙනවා මේ සංඥාව කියන කඳුර ගන්න. සංඥාව කියලා කියන්නේ <clears throat> නැවත හඳුනා ගැනීම සඳහා තබන සලකුණට. ඉතින් ඒ සලකුණු අපි ඇතුව නෙමෙයි මේ ජීවිතයට. මේ ජීවිතේ උන්ට අපිට කිසිම දෙයක් අඳුරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අවුරුදු 5 6 දී පටන් ගන්නවා මේ සංඥාවල් අපි එකතු කරන්නේ. අය 6 4 තේරෙනවා කියන්නේ ඔන්න ඔය වයසදී. එදා ඉඳලා අද දක්වා මේකට අපි කොච්චර දෝ දැම්මට මොනවද තියෙනවද ඇතුලේ බලා ගන්න වෙලාවක් නැහැ. ඒ වන්දට තව තව ගොජ්ජ දමමින් උදේ ඉඳලා හැන්ද වෙනකන් নানা ආකාර රූප වෙනවා. নানা ආකාර ශබ්ද අසනවා ගන්ධ රස පහස මේ එකතු කරන තොරතුරුන් 99කටත් වැඩිය බාහිරේ අනු තමන්ට අදාළ නැති කුණු කන්දල් තමයි. ඒක ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න මම කියන්නේ කවුද කියන එක අපෙන් ඈත් වෙනවා. අපි අතීතයේ අනාගතය ගැන කොච්චර මහන්සි වුණාද කියනවනම් වර්තමානය ගැන සීකරන්න වෙලාවක් නෑ අපිට. මෙතන ඉඳගෙන වටපිට දේවල් කොච්චර කල්පනා කරනවද කියනවනේ මේ ඉඳගෙන ඉන්න බවවත් මතක නෑ. ඒ වගේම මම කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් වුණාට මම නිතරම කල්පනා කරන මේගොල්ලෝ මං ගැන මොකද හිතන්නේ? ඒගොල්ලෝ ගැන මම මොකද හිතන්නේ කියලා සම්පූර්ණ එළියට ගිය කතාවක්. එචා මේ සංඥාව තීරුම් අරගෙන මේ කරන වැඩේ ඒ තියෙන විසිරිච්ච ගතිය එහෙම නැත්නම් අන්‍ය විහිිත ගතිය එහෙම නැත්නම් අවිසිච්ච ගතියත් ඇතුළට යන එකත් දිහා බලනකොට තේරෙන පටන් අර ගන්න වෙනව කවදාරි <clears throat> අපිට මේ සංඥාව අවබෝධ කරගන්න එහෙම නැත්නම් මේ සංඥා පිළිබඳ පුංචි තැනකින් පටන් අරගන්න අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා සියලු සංඥාවල් ඇතුළට එන ක්‍රම පොඩි පරිශනයක් වශයෙන් වහලා දාන්න කියලා. පොඩි පරිශනයක් වශයෙන් මේකට කියනවා ආර්ය පරිශනය කියලා. පොඩි පරිශනයක් නෙවෙයි. මේ සංඥා ඇතුළට එන පොඩ නතර කරන්න කියලා. මේක මරණයට වැඩිය අපා. සමහරවිට මරණ දන්නේට වැඩිය අපා මේ භාවනා කරනවා කියන එක. මොකද්ද භාවනා කරනවා කියලා කරන්නේ මේ වගේ සංඥාවල් ගොජ දාන්න නැති වෙළඳ ප්‍රචාර නැති වෙළඳන් නියම නැති රේඩියෝ නැති ටෙලිවිෂන් නැති පත්තර නැතනකට ඇවිල්ලා මේ කය හොඳට පටලව තියාගෙන ඇහැට රූප නොපෙනීම පිණිස ඇස් දෙක වසාලන කොණ්ඩකට ඊට පස්සේ ශබ්ද නැති තැනකට ගිහිල්ලා ශබ්ද නොඇහිම පිණිස ඒ ඒ ආයතනේ ඇරලා තිබුණාට ඝන තුන පොඩ්ඩක් නැතර ගන්න නාසයෙන් මේක ගන්න එපා කියන පොඩ්ඩකට. කටේ රස බලන්නත් එපා කතා කරන්නත් එපයි කියන. කයනොත් චේතනාපූර්වක කය හොල්ලන්න නැතු ඉඳී කියන. හිතටත් හිතවිලි නොයන ආකාරයට හොඳට සක්මන් කරලා ඉල පట్టල කරන්න කියන. ඒකලියලා බලන්න කියනවා මේ පිටින් ඇතුළට දාන දේවල් මොකක්වත් එන්නේ නැති තාලෙට සකස් කරලා දැන් මොකද මේකේ වෙන්නේ කියලා බලන්න. න අඩුම සංඥා ප්‍රමාණයක් වැඩ කරන්න ඇරලා මොකද වෙන්නේ කියලා. ඉතින් අර නන්නත්තර වෙලා හැමතැනම ඇවිද ඇවිදපු පියාසරමින් හිටපු කුරුල්ලෙක් ගෙනලා එක පාට කූඩුවට දැම්මා වගේ නැත්නම් වනේ වනචාරිව හැසිරෙච්ච වල්ලලියෙක් එහෙම නැත්නම් කුළුමීමෙක් ගෙනල්ලා ගම්මැද්දාවේ බැඳගත්තා වගේ මෙච්චර කාලයක් නිදල්ලේ සැරිසරපු මේ හිත අර විදිහේ ඇතුළට විතරක් එන්න පුළුවන් සංඥා නොදෙන තැනට ගියාට පස්සේ මේක බුද්ධුම වෙහෙසකටපත් වෙනවා ගොඩ දාපු මාළුවෙක් වගේ. කූඩුවකට දාපු කුරුල්ලෙක් වගේ. කැලේ ඉඳලා ගමට ගෙනලා බැඳපු මීහරකෙක් වගේ මේක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා භාවනාදී මුල් දවසේ දෙක ආරම්භ කාලේ හරි අමාරුයි මේ සංඥා නතර කරපු නිසා. ඒක හරියට අර උගාකල් දිවේලි බිබී හිටපු මනසට බීම නතර කරුවා. එහෙම නැත්නම් දිගටම සිගරට් බිබීට මනසට ඒක නතර කරා වගේ. ඇබ්බැහියක් නතර කරා වගේ. ඔය කවුරු කොච්චර බැන්නත් ඔය කුඩු ගහන මිනිසුන්ටයි බොන මිනිසුන්ටයි සිගරට් බොන මිනිසුන්ටයි හැම එකාම ඉන්නේ ඇබ්බැහියේ. ඒකියත් එහෙම තමයි. එකෙක් විතරක් නෙමෙයි. කොයි එකක් තින්නේ ඇබ්බැහිය කොච්චරද කියලා තේරෙයි මෙන්න පොඩ්ඩක් නතර කරන්න ගිය දවසේ. අපි කොච්චරක් මේකට ඇබ්බැහි වෙලා තියෙනවද පිටින් ගන්න දෝරේ ගන්න සංඥාවල් වලට ඒක නැත්තම් අපිට හරි පාළුයි. සමහරට සාංකා දෝෂේනවා. සංඝාට බය වෙනවා. ඒක නිසා මුත්‍රාජාන් වහන්සේ අනුකම්පාවෙන් මතක් කරලා දෙනවා පුළු පුළුවන් වෙලාවේ ටික වේලාවක් මෙන්න මේ විදිහට සංඥා පිළිබඳ හදෑරීම පිණිස ඇතුළට සංඥා නොයනා මට්ටමට ගේන්නේ කියලා. ඊනාවට පස්සේ ඒ යෝගාවචරයට තේරෙනවා අපි කිරීම නිසා යම් යම් දේවල් කිරීම රූප බලනවා ශබ්ද අහනවා ගන්ධ බලනවා රස බලනවා පහස ලබනවා සහ හිතනවා කියන එකෙන් සංඥා රාශියක් අපි ආරාධනා කරනවා අපි රූප බැලුවේ නැති වුණාට ශබ්ද ඇහුවේ නැති වුණාට ගන්ධ බැලුවේ නැති වුණාට රස බැලුවේ නැති වුණාට පහස බැලුවේ නැති වුණාට රූප පේනවා කියන එකක් තියෙනවා ශබ්ද ඇහෙනවා කියන එකක් තියෙනවා ගන්ධ දැනෙනවා කියන එකක් තියෙනවා රසක් දැනෙනවා, කයට පහසක් දැනෙනවා. මේවා අස්සේ අචේතනිකව සිද්ධ වෙනවා. අසංස්කාරිකව සිද්ධ වෙනවා. අවිඥානිකව සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මේ එක තැනකට ගිහිලා විවේක වුණාට පස්සේ වෙන්නේ කරන කිරීම නිසා ඇතුළට සංඥාවල් අපි ශික්ෂාවකින් එහෙම නැත්නම් සංවරය තුලින් බුදුන් අදහගෙන සීලය අදහගෙන නතර කරනවා. නතර කරලා අර කෙරෙන දේවල් ටික දිහා බලන්නේ. අපි කොච්චර වළක්වන්න හැදුවත් කරන දේවල් රාශියක් මේක ඇතුලේ තියෙනවා. ඒක ඇත්තටම මේ පණ ඇති කයක විතරක් නෙමෙයි ගලක් අරගෙන බැලුවත් ගහක් අරගෙන බැලුවත් මොන දේ වුණත් ඇතුලේ විශාල වේගයක් වැඩ කරනවා. දැන් කාලේ හැටියට ඒක පරමාණු වේග කියලා කියනවා, අණු වල චලන කියලා කියනවා. මේ පාටිකල් ෆිසික්ස් කියලා කියනවා. ඒකක්වත් පණ තියනවා නැහැ කියලා කිසි වෙනසක් නැහැ. ඔක්කොගෙම තියෙනවා ඒ වගේ ආවේනික ඒ චලන වගේ. මේකෙත් ඒ වගේ. මේක මම කියලා කියමු කිව්වට මේක එන දේවල් නතර කරලා බලන ඉන්නකොට බුද්ධමාකාර විදියට මොනවදෝ වැඩපිළිවෙලක් යන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් අදහන්නේවත් නැති විදිහේ වැඩපිළිවෙලක් යන්න පටන් ගන්නවා. අන්නේකෙදී කරන දේවල් නතර කළා, කරන දේවල් වලට ඉඩ තියලා නැත්නම් චේතනා පූර්වක දේවල් අතහැරලා අචේතනික වෙන දේවල් වලට ඉඩ තියලා සසංකාරික දේවල් අතහැරලා අසංස්කාරික වෙන දේවල් වලට ඉඩ තියලා සවිඥානික දේවල් අතහැරලා අවිඥානික දේවල් වෙදී ඇරලා බලන එකත් මහ විශාල ආධ්‍යාත්මික කටයුත්තක්. අතුලත බැල්ම. අන්නේ බලනකොට මේ කටයුත්තේදී ਸਰවචනසේ සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරුපු නිසා උත්සාහ කරපු නිසා උන්වහන්සේ දැක්ක බොහෝ විට මේ විදිහට පිටින් එන දේවල් නැතර කරලා ඇතුළ බලනකොට ප්‍රාණය තමයි පණ තියෙන බව තමයි නිින්ද යන්නේ නැති බව නිින්ද කිල්ල නැති බව තමයි වැටෙන දේ. රූප නෙවෙයි ශබ්ද නෙවෙයි ගන්ධ නෙවෙයි රස නෙවෙයි පහස නෙවෙයි නමුත් Taman පණ තියෙන බව ප්‍රාණය තියෙන බව මැරිලා නැති බව නිින්ද යන්නේ නැති බව තේරෙනවා. ඒ සංඥාව මට නිින්ද කියලා නැති බව සංඥාවක් තියෙනවා. මැරිලා නැති බවට සංඥාවක් තියෙනවා. මට ක්ලාන්ත වෙලා නැති බවට සංඥාවක් තියෙනවා. මේකට බුදුමාකාර බයක් තියෙනවා. මේ මේ සංඥාව බුදුම තනිකන් දෝෂයක් එළවනවා. මේ සංඥාව බුදුම කොටු වෙච්ච ගතියක් පෙන්නනවා. පහළ වෙච්ච ගතියක් තියෙනවා. තමයි නෝන්ජල් වෙච්ච ගතියක් තියෙනවා. කාගවත් ගණන් ගන්න නැතුව අතපැල්ල වෙච්ච ගතියක් තියෙනවා. ඒක නිසා පුදුම බයක් තියෙන්නේ. ඇස් දෙක වහගෙන මේ ඇතුළෙම තියෙන ඒ ප්‍රවාහය දිහා බලන්න. සාමාන්‍ය හිතනද මිනිමරුවකට අහුවෙලා වරද කරුවෙක් වෙලා තව දවස් 7කින් තෝ මරණය කියලා කරුල කාමරේ දාන ඉන්න මිනිසෙකුට ඇතුළට ඕකටමයි යන්නේ හිත. දරූප බල්ල වැඩන්නේ නේ. ගඳ බල්ල වැඩකුත් නැහැ, රස බල්ල වැඩකුත් නැහැ. ඒ ඔක්කොම මොන නැටුම් කෙලි කවට සෑ. එතකොට මේක ඇතුළට ඉන්න පටන් ගන්නවා හිත කොහොමකත් ගිහිල්ලා බෑ. උද්දුමාකාර තැවීමකටපත් කරනවා. හරියට ඒ වගේ තමයි යෝගාවචරයටත් මිනිමරුවකට අහුවෙලා හත් දවසකින් මරණවයි කියලා මරණ දඬුවම දුන්නා වගේ තමයි ඇත්ත එක වහගෙන නිකන් ඉන්නවා කියන්නේ. ඉන්නම බැරිද? ඔය ඔක්කොටම උඩරන් නැටුම්, පාතර නැටුම්, වට්ටක්ක නැටුම්, දඟර නැටුම් ඔක්කොම නැටතෑයි. පොඩ්ඩක් නිකන් ඉන්න බලන්න. කද්දාකවත් බෑ. බුද්ධමාකාර විදියට ඒ ඒ தත්තට මුණ දී ගන්න බැරි ගත්තක් තියෙනවා. ඒ නිසා සරුවචනාංශේ කියන ලොකු සද්ධාාවක් ඇති කරගන්නයි කියලා. ලොකු සීලක පිළිටන්නේ කියලා. පිළිట్లా මේ කරන්නේ ජීවිතේ තියෙන වටිනාම පිංකම කියලා හිතලා මොනවා නොකර නිකන් ඉන්නේ කියනවා. දෙමළෙන් කියනවා සුම්මයිරි කියලා. සුම්මයිරි බෑ. ඕනේ සෙල්ලමක් කරත හැකි. ඕන කෙනෙකුට මෙතන ඉන්න කට්ටියට කිව්වොත් එimhe අසවල් ශිල්පේ කියලා 10 දෙනෙක් ඉදිරිපත් වෙයි. මට ওই ශිල්පේ කජු කන්නා වගේ කියලා. කාට හරි කිව්වොත් මොනවා නිකන් හිටපන් කියලා? අනේ ඔතෙන්ද ගියාට පස්සේ තමයි ශරුවචනන්සේ මතක් කරන්නේ මෙන්න මේ තනිකන් දෝෂ නැති කරන පාළුව දෝෂ නැතිකරන මේ ආස්වාස ප්‍රසවාසී මතුවෙනවනම් ඒක ඉතින් හොඳට නාස්පුඩු පුම්බාගෙන ඇති විශේෂම ඇතිකවක් තමයි ගොඩක් බය හිතෙනවා. බය හිතාම හුලම් මේ නිකන් මයිනමක් අදිනෝගේ හෝසෝසෝස් ගාලා එන්න පටන් ගන්නවා. බයෙටම. ආ ඒකම බලන්නේ කියලා. බලනකොට හොඳට ගොරෝසුවට ආශ්වාස ප්‍රශ්වාස වැටෙන් දිදිනවා. ඒ කියනවා දැන් අර ගඟේ ගහගෙන යන විනා පිටුරු ගහේ එල්ලුණා වගේ පිටුරු ගහේ හරි එල්ලෙනවා වගේ ආනාපාන හොඳට බලාගෙන මෙතනදී සරුවත් යනදී සංඥාව පිළිබඳ අම්මතර උපදේශයක් දෙනවා මේ ඇති වෙන ආශාදර පිළිබඳ උප්පරීම සංඥාව ඇති කරගන්නේ. මේක පණන් ගන්නකොට කොහොමද මැද කොහොමද අග කොහොමද ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද ආශ්වාසය කොහොමද ඒක සද්දයක් වේදනාවක් හිතවිලක් නොවෙන්නේ කොහොමද කියලා හැකි තාක් තුරට මේ ආශ්වාසය ප්‍රස්වාසය හොඳටම සංඥාව තහවුරු කරන්න කියනවා. එදේ ඒකට යෝගාචර වැඩක් තියෙනවනේ. පණන් ගත්තා වැඩක් තියෙනවා. පේන ආශ්වාස ප්‍රස්වාසය ඒක නම් පේන සමහර උදරේ පිම්බීම හැකිලින් බලනවා. නැත්නම් ඉඳගෙන ඉන්න බවත් හොඳයි. අන්නේ බලන්න මේකේ උප්පරීම සංඥා පිහිටීම සඳහා මේකේ ස්වභාවික ලක්ෂණ බලන්නේ ආස්වාද ප්‍රසාරයේ ගති ආස්වාද ප්‍රසාරයේ භාව ආස්වාද ප්‍රසාරයේ ස්වභාව නයිසાર્ජික ලක්ෂණ Taman හදාarලා තියෙන විශ්ය අනුව පුළුවන් තරම් මේක නිවන් මාර්ගයේ ගමනක් මේක සුපටිපන්න භාවයක් ආස්වාසේ මුලමඳ ආග ප්‍රසවාසේ මුලමඳ ආග ආස්වාසෙන් ආස්වාස කොහොමද නැසෙන්නේ ප්‍රසවාසෙන් ප්‍රසවාස කොහොමද නැසෙන්නේ කියලා උද්දම විදියට ඒකේ සලකුණු තබා ගැනීමක් කරනවා. ඒක උපමාවකට පෙන්වන්නේ වඩුව Tamanට අවශ්‍ය උපකරණ සකස් කරගන්න ලියොල ඇඳ ගන්නවා. කාන්තාවන් Tamanගේ ඇඳුම් කපනකොට පතරමක් ඇඳ ගන්නවා. ඇඳලා ඒකේ ලකුණු දා ගන්නවා. ඊට පස්සේ යනෝ තමයි කපන්නේ. ලියත් වඩුව කපන්නේ ඇඳගෙන. ඒ අඳ ගන්නකොට ඒ වඩුව නානා මේක උඩ පැත්ත මේක යට පැත්ත මේක නම්බර එක මේක නම්බර දෙක මේ දෙක හේතු අදිනවා කියන එක සලකුණු වගේ දානවා. සමහරට සම්මත සලකුණු තියෙනවා සමහරට සම්මත නැහැ ඒ පුද්ගලයා දාන. අන්නේ සලකුණු ටික තියෙනවා නම් එයාට වඩු උපකරණ හදාගන්න පුළුවන්. අන්නේ වගේ තමයි පුදුරජාන වංශය කියනවා මේ ලෝකේ පරිබාහිරට යන සංඥා නැතකරනද අචේතනිකව පහළ වෙන මේ සංඥාවටම හිත යොදලා සුපටිපන්න වෙන්නත් මේ අචේතනිකව සිදුවෙන දේ වටිනාම ජීවිතයේ තියෙන ඉතාමත් වැදගත් දේ විදිහට ආස්වාදය ප්‍රසවාසය වෙන්කොට දැන ගැනීම සඳහා සලක්ෂණය කියන වචනේ පාවිච්චි කරනවා මනසිකාර කියන වචනේ පාවිච්චි කරනවා සිංහලයට කැවිලා තියෙන මෙනෙහි කරනවා කියන. ආස්වාසය ආස්වාසයෙන් මෙනෙහි කරන ප්‍රසවාස ප්‍රසවාසයෙන් මෙනෙහි කරන. පිම්බීම කරන දකින්නවනම් පිම්බීම වශයෙන් මෙනෙහි කරන හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කිරීමේදී කරන්නේ ඒකට සංඥාවක් ආරෝපණය කරන. ආරෝපණය කළ පුළුවන් තරම් මේ දෙක වෙන් කළ දැක්කන්න උත්සාහ කරන්න කියනවා. ඉතින් උත්සාහ කරනකොට යෝගාචරය හරියට මහන්සි වෙලා අදත් ඉඳ ගන්නවා හෙටත් ඉඳ ගන්නවා ආයෙත් කරනවා එනේ එනේ එන ආස්වාද ප්‍රසවාස දෙක තෝර තෝරා වෙන් කර කර ස්වභාවික ලක්ෂණ බල බල ඉන්නකොට මෙයා කවදා හෝ ආස්වාද ප්‍රසවාසයට මුහුණ දාන්න පටන් අරගත්තොත් යාළු වෙන්න පටන් අරගත්තොත් ආද වෙන්න පටන් අරගත්තොත් තේරෙන්න පටන් ගන්නවා මේ මුලදි මුලදි මේක නම් කරලා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වුණාට දිහාම බලන ඉන්නකොට මූණට මූණ දාලා වෙන දේවල් වලට හිත නොයා බලාගෙන ඉන්නකොට මේ දෙක අඳුනා ගැනීමට පුළුවන් ශක්තිය එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නැත්නම් අඳුනා ගැනීමට පුළුවන් ගැතිය විපරිණාමයටපත් වෙනවා. මේක කවදාකවත් යෝගාවචරය බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා යෝගාවචරය මේ ආස්වාස් ප්‍රසවාස දෙකේ මිච්ඡර ලස්සනට වෙන් කළ හඳුනා ගන්න පුළුවන් එක එන්නේ එන්නේ එන්නේ එන්නේ සමාකාර වෙනකොට ඒකාකාර වීගෙන එනකොට බුද්ධුම ප්‍රයත්න කරන්න පටන් අර ගන්නවා හයියෙන් ආශාවෙන් හුස්ම ගන්න හදනවා එහෙම නැත්නම් ඒ නොදැනී යාම නිසා නිින්දට වැටෙනවා එහෙම නැත්නම් මට ආනපන භාවන හරියන්නේ නැහැ කියලා නැගිටලා යනවා එහෙම නැත්නම් හිතනවා මම සුපටිපන්නද නැත්නම් ඉස්සරහට දෙන්නේ පස්සට දෙන්න කියලා සැක උපදවනවා. මේ සෑම දෙයකට දෙකින් පේන තියෙන්නේ අපේ කෙලෙස් මේ සුපටිපන්න භාවයට කරන බාධා. ඒක දුරු කිරීම සඳහා ਸਰුවචනසේ ධර්ම දේශනා මාර්ගයෙන් පෙන්ලා දීලා තියෙනවා. මේ සංඥාව හොඳට තහවුරු කරගන්න පේනකොට ගොරෝසු වෙලාදී ආස්වාද ප්‍රසවාසයේදී ඒකල ඒ ආස්වාද ප්‍රසවාසය එන්නේ එන්නේ එක එක දිගට බලන ඉන්නකොට මේ දෙක අතර වෙන්කොට දැන ගැනීම සඳහා තිබුණු ලක්ෂණ දුරු වෙලා දෙක අතර තියෙන සමානතාව මතුවෙන්න පටන් ගන්නවා. මේක සරුවන්ජත් මාංශයේ විසින් ලෝකෙදී හොයාගත්ත විශාල ගැඹුරුත් ඉතාමත්ම පුළුල්ලුත් නිරීක්ෂණයක් ඕනම දෙයක් දිහා බොහෝ වෙලා බලනකොට ඒ දේවල් අතර තිබුණ පෞද්ගලික ලක්ෂණ දුරු වෙලා සම ලක්ෂණ සමාන ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසාර දෙක වෙනුවට ආස්වාද ප්‍රසාර දෙකේ තියෙන වෙනස වෙනුවට දෙකේ සමාන ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක සුපටිපන්න භාවය කියලා. මේක කමඨාන් සුද්ධ කරනට හරියට කියන්න පුළුවන් භාවයට ගියා නම් ඒක ඉති ඉතාමත්ම දක්ෂ ඉතාමත්ම සූක්ෂම අවබෝධකින් කළ හැකියි. උගදෙනෙක් වෙන එකට බය වෙලා ඒක සතිය නැතුණයි කියලා හිතලා සමාධිය නැතුණයි කියලා වෙලා අයියෙන් උස්ම ගන්නවා වගේ වැඩ කරනවා මිසක් මේ එකම දෙයක් තියා බලහිනකොට ඒකේ තියෙන පොදු ලක්ෂණ මතුවෙනවා කියන එක බුද්ධ කටහඬකින් නැත්තම් ඒ අවබෝධකින් පරතෝ ഘോഷයෙන් ලැබෙනවා මිස කවදාකවත් බුදුහාමුදුර සාතික කරනවා මේක භාවනා මාර්ගයේ බව සුපටිපන්න භාවයේ බව මධ්‍යම ප්‍රතිපදා බව කාටවත් වැටහෙන්නේ නැහැ කියලා. ඒ කාගවත් දෝෂයක් නෙමෙයි මේ කෙලෙස් වල හැටි. ඒසන් නැවත නැවතත් බණ කී කියා බණ කී කියා කමඨාන් සුද්ධ කර කර කමඨාන් සුද්ධ කර ධර්ම සාකච්ඡා කරමින් කරමින් නැවත නැවත මේකෙන් කරමින් කියනවා දිවේලේ දකින්න කුකුලාගේ කර්මලාම වේලේ පිනේ සකසේම සුදු වෙලා ඉස්සෙල්ලා බොහොම ලස්සන කුකුල කරමලේ රතු පාට පේනවා. බලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒක නිකන් සුදු වෙනවා. ඕනෙම ලෝකේ ඕනෙම සංස්කාර ධර්මෙට පොදු න්‍යාමයක් තමයි යමක් දිහා බොහෝ වෙලා බලනකොට ඒකේ තියෙන විචිත්‍රත්වය අඩු වෙන්න පටන් ගන්නවා. ඕනම කෙනෙක් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඇසුරු කරන්න මේ බුද්ධිලගේ තියෙන වටිනාකම බහිනවා. බුදුන් ඇර. බුදුහාමුදුරන් නෑ. බුදුහාමුදුර ඇසුරු කරන්න කරන්න කරන්න හඳුන් කොටයකට කොටනවා වගේ එන්න එන්න සුවඳින්න පටන් ගන්නවා. අනික ඕනම කෙනෙක් අපි දකිනකොට හිතෙන්නේ මෙයා නම් මෙහෙම වෙන්න ඇති කියලා බොහෝම වටිනා ආටෝපයකට කල්පනා කරනවා. ඒත් ඇසුරු කළාම අයියෝ මේකද කියලා හිතෙනවා. ඕනම කෙනෙක් එච්චරයි. කඩේ ගන්න තියෙන බඩුවක් තියා ගන්න ඉස්සෙල්ලා අම්මෝ ඕවර් ටයිම් කරලා හරි කමන්නේ නැහැ. කුලියට හරි කමන්නේ නැහැ මේක ගන්න ඕන කියලා බුදුම ආශාවක් තියෙන. ඉතින් ගත්තට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒක ගැන මතක නැහැ. ඒ වෙනුවට අපිට වෙන එකක් අවශ්‍ය කරනවා. මෙන්න මේ නිසා අරමුණු මාරු කිරීම නිසයි බුදුහාමුදුරු කියන දුක්ඛ සත්‍ය වෙහෙලා තියෙන්නේ. බුදුන්ස් කියන්නේ ඇත්තටම අරමුණු මාරු කිරීම කියලා නෙවෙයි ඉරියව් මාරු කිරීම නිසා. නිසා බුදුරජාණන් කියන දුක අවබෝධ කරන්න ඕන නම් ඇති හැටි ලෝකේ අවබෝධ කරන්න ඕන නම් එකක් දිහා බොහෝ වෙලා බලන් ඉන්න බලන් ඉන්න ගමන් ඒකේ විපරිණාමයක් සිදු වෙනවා. ඒක නිකන් විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් රස භාවය අඩු වෙනවා. මෙන්න මේක සුපටිපන්න භාවයේ බව. මේක මධ්‍යම ප්‍රතිපදාව බව. නැත්නම් මේක සාමාන්‍යයෙන් ඊත් වදින්න කියන්නේ ආසාවක් ඇති වෙනවා නම් නැවත නැතික සංසාරේ බවත් බලාන ඉන්නකොට ඉන්නකොට යමක ආශාව අඩු වෙලා දිය වෙලා යනවනම් ඒක නිවන බවත් කල්පනා කරගන්න. තෘෂ්ණාවේ නිවට පොළොව සංසාරට බඳිනදී ඒ නිසා අපි කරන්නේ අරමුණ නිරස වෙනවා තව අරමුණක් ගන්න. තව අරමුණක් ගන්න. කර කර කර කර කර අලුත් දෙයක් කර කර තණ්හාව වඩනවා. බුදුරජාණන්සේ මේ හරහම කියනවා එකක් දිහා බොහෝ වෙලා බලන්න. එතකොට මේකේ සංඥාවේ යම් දියවීමක්, යම් විරංජනේ වීමක්, යම් නිර්වින්දනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අහලා තියෙනත් ඕනේ අහලා තියෙනවා මදිවට ඒක වෙනකොට වැඩි සතියකින් වැඩි අවධානයකින් වැඩි ගෞරවයකින් වැඩි පෙරදක්මකින් ඒක දිහා බලනවනම් සත්පුරුෂයි. මේකට අකුල් හෙටනවනම් අසත්පුරුෂයි. කාලකන්ණී කියලා කියන්න පුළුවන්. මුස්පින්තු කියලා කියන්න පුළුවන්. ඕන වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඒ ඒකේ තියෙන වර්ණවත් භාවය අඩු වෙනකොට, විචිත්‍රත්වය අඩු වෙනකොට, විරංජනේ වෙනකොට, ගෙවන් කරගෙන යනකොට ඒ දිහාම netසර දීලා ඇහක් පිට ඇහක් තියන බලන්න නම් බුදුජානසේ සඳහන් කරලා තියෙන අනිවාර්යම පරතෝഘോഷය අවශ්‍යයි කවුරුහට කියන දෙයක් ඕනේ. කවදාකවත් නැත්නම් ඒ අපේ ඇස හැදිලා තියෙන්නේ, අපේ හිත හැදිලා තියෙන්නේ ඒකෙන් පිට යන්න. ඒකෙන් පිටතෙන් බලන්න. ඒ වුණාට අලුත් අරමුණු බලනවා කියලා කියන්නේ තණ්හාව අලුත් කරගන්න. මේකෙදි වෙන්නේ තණ්හාව ගෙවන් වීම, පේන්නේ නීරස වීමක් විදියට. ඒකාකාර වීමක් විදියට. මේක සංඥාව හරහා විචාර කරනකොට කියන්නේ ඉස්සලා ඉස්සලා අරමුණ ගොරෝසුට පේන වෙලාවදී මෙනෙහි කරගන්න පුළුවන් වුණාට සලකුණු කරන්න පුළුවන් වුණාට මානසිකාර්ය පවත්වන්න පුළුවන් වුණාට බලාන බලාන යනකොට ඇඟටමත් නොදැනී එමීට අරමුණ අතහැරලා හිතන්න පටන් ගන්නවා. රූප බලන්න පටන් ගන්නවා. ශබ්ද අහන්න පටන් ගන්නවා. වේදනා විඳින්න පටන් ගන්නවා. මොකද අර බලාන ඉන්න අරමුණ කෙරෙහි ඇති නුරුස්නා ගතිය නිසා. නීරස ගතිය නිසා කවදාකවත්ම කෙනෙක් මයි මේ හිත සද්ද අහන්නේ මගේ මේ හිත වේදනා විඳින්නේ මගේ මේ හිත හිතවිලි හිතන්න යන්නේ මේ මූල කර්මස්ථානේ නීරස වෙච්ච බව කියන්න තරම් කාටවත් ව්‍යාකරණයක් ලෝකේ නැහැ. කාටවත් එක කිය යුත්තක් කියලා වැටහෙන්නේ නැහැ. ඒ විනෝඩ කියන්නේ හරි වැලෙන් ටිකක් කියලා බහිනවන කවුරු හරි කැසනේ. ඒ වෙනත මට හිතිලි වගේක් එන්න පටන් ගත්තානේ. මට වේදනාව එන්න පටන් ගත්තානේ. ඉතින් එතන විශාල තොරණක් ගන්න තරම් තොරතුරු තියෙනවා. නමුත් එතකොට අර කරගෙන ගිය අරමුණේ නීරස භාවයේ කියන්න තරම් කවම කවදාකවත් මොනම කෙනෙකුටවත් ස්වයම්බුව කරන්න බෑ කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන. බලන්න කොච්චර ගැඹුරුද කියලා ධර්මයේ කියන එක. නිකන් අපි මේක ටිකක් තව විචිත්‍රව කියන බලන සක්මන් කර කර ඉන්නකොට අපි සක්මන මැද ඇවිදිනකොට මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා යනවා. යනගෙන ගිහිල්ලා වල හැරෙනකොට බලන්න කොච්චර දෝ රූප රින්ගනවා හිතට. ශබ්ද අහන්න හිතෙනවා. හිතවිලි එන්න පටන් අර ගන්නවා. ඉතින් අපිට හිතෙන්නේ හැරෙන්නේ නැතුව දිගටම යන්න තිබ්බනම්. එහෙනම් මට සතිය හොඳට පවත් ගන්න තිබුණා. සක්මණ දිගට කරන්න තිබුණා. අපරාධ මේ හැරෙන්න තිබුණ එක තමයි දෝෂი කියන්නේ. නමුත් Tamanට තේරුම් ගන්න තියෙන්නේ එතෙන්ද එනකොට මේ කරගෙන යන වම දකුණ කිනක නද්දකින් නොපතන් නොදොමකින් වෙලා. හිත ඉන්නේ රූපයක් එන්නකම්. සද්දයක් එනකන් වේදනාවක් එනකන් රැහැට අනින්න ඊට අඳන්න ඊට පිටකට ඇහි යනවා වගේ. ඉතින් ඊට පස්සේ අපි චෝදනා කරනවා මේ හැරෙන්න වෙච්ච නිසා නෙමෙයි සතිය කැටුනේ. මේ කුරුල්ලෙක් පියාඹ ඇව්වනේ. සද්දයක් ඇහුණානේ. නමුත් ඒ යෝගාවචර කොච්චර කල්යයිද කියලා හිතනද මේ සක්මන් කර කර යනකොට එnde එnde පියවරෙන් පියවරට පියවර පිළිබඳ තියෙන රසය. පියවර පිළිබඳ ධර්මෝජාව. පියවර පිළිබඳව තියෙන සිත්තලවන ගතිය එnde එnde එnde අඩු වෙනවා. ඒ අඩුවීම නිසා වටේ තියෙන මොකක් හරි අරමුණක් අවස්ථාව රිංගගත්තට පස්සේ අපේ චෝදනාව කැකිල්ල චෝදනාවක් තියෙනවා. විච්ච සිද්ධිය ගන්නෑ ඊගාවට ප්‍රකට දේ අනුව නඩු තීන්දුව දෙනවා. මෙතෙන්දි මේ සංඥාවේ ඇති වෙන මාරුව නැත්නම් අපි කිව්වොත් පය සක්මන් අරමුණයි මම මේ නැවත මතක් කරන්නේ දර්ශනයක් වශයෙන් සක්මනී වැඩ කර කර යනකොට මේ වම තියෙනකොට දකුණ තියෙනකොට මේ කාය විඥාණය වැඩ කරන්නේ. හිත කය වැඩ කරන්නේ. අපි මේ পায় පොළවේ වදින එකේ. එතකොට ස්ථානයක් වශයෙන් කියනනම් පතුල තමයි අපි මේ වෙලාවේ නිදර්ශනයක් වශයෙන් ගන්න. ඉතින් ඒකේ බලබලා ඉන්නකොට එකපාරට චක් විඥානේ චක් ඇහැට ගිහිල්ලා රූප බලන්නේ පාටපත් වෙනකොට අරම විඥාණයමනේ. ඒ එක විඥාණයනේ වැඩ කරන්නේ. ඒක චක්කු විඥානේ බවටපත් වෙනකොට තවදුරටත් ඒකට බෑ. කාය විඥානයක් වෙන්නේ. ඒ විඥානය ඇහැට ගියා. ඇහැට ගිය ගමන් දකින්න රූපේ විචිත්‍රත්වය කොච්චරද කියනවනම් අපි මේ පයේ තිබුණ සංඥාව අතහැරිච්ච බව කවදාකවත් අපිට සී වෙන්නේ ඒ වෙනුවට දැකපු රූපයේ විශාල විස්තරයක් පේන්න පටන් ගන්නවා ඇරිලා ලොකු ආසාවකින් බලන තරම. නමුත් අපි හිතමු මේ යෝගාවචරය කමඨහන් සුද්ධ කරගෙන මෙයා යනවා ලෑස්ති වෙලා මේ කොනට යනකොට මගේ හිත අරමුණේ නීරස වෙන්න ඉඩ තියෙනවා රූපව ඇවිල්ලා කරදර කරන්න ඉඩ තියෙනවා වේදනාවක් වුණත් එන්න ඉඩ තියෙනවා සද්දයක් වුණත් තියෙනවා මම මේකට ලෑස්ති වෙලා යන්න ඕනේ කෙලවරේදී තමයි මේ මම ගොඩක් මෙතෙන්ට අහුවෙන්නේ එචා එතෙන්ට ගියාට පස්සේ මම පය තියෙන එකේ හැරෙනකොට හොඳට බලලා කාය විඥානයේම මේ කය ගැටෙන කාය ප්‍රසාදයේම හිත පවත්වන්න ඕනේ කොච්චර සද්ද තිබ්බත් කොච්චර රූප තිබුණත් මම වේර ගන්න ඕනේ කියලා ගියොත් ඒ යෝගාවචරයට සෑහෙන හැකියාවක් තියෙනවා හැරිලා එනකමනුත් අර ගිනිච්ච සතිය ගෙනින්නේ. ඒ සඳහා මේ සංඥා පැත්තෙන් උපදෙස් දෙනවා නම් කියන්න තියෙන්නේ ඒ සඳහා වම දකුණ වශයෙන් ගත්ත සංඥාව මෙනෙහි කිරීම සල්ලක්කනේ කඩන්න එපා. වම වම වම වම දකුණු දකුණු දකුණු දකුණු වම වම වම වම කියලා. ඒකම මෙනෙහි කර කර මෙනෙහි කර මෙනෙහි කර කර යනවනම් දන්නවනේ මෙතන අනතුරු කැඩෙන්න පුළුවන් කියලා. ඒකට රූප ශබ්ද ගන්ධ තිබුණත් ඒවා පිළිබඳව හිත පැන්නත් අපව ගන්න පුළුවන් පයින් ගන්නත් අඩු වෙනවා. එනිසා එතනදී සංඥාව අවශ්‍ය වෙනවා. මෙන්න මේක පසු කායින ආචාර්යවරු පෙන්ලා දීලා තිනවා සතිය. සතිය නැමැති චෛතසිකය ගත්තාම සතිය චෛතසිකය පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ ස්ථිර සංඥා. ස්ථිර සංඥා පදට්ඨානා කියලා තමයි සතියේ ලක්කන රත පච්චපට්ඨාන පදට්ඨාන පෙන්වන්නේ කියන්නේ. ඒ නිසා Tamanට ඕනේ නම් එකම අරමුණක බොහෝ වෙලා පවත්තන්න ඒ අරමුණ නැවත නැවත මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරගෙන ඉනකොට බාහිරට හිත දෙන ගැටි නැතිලා එහෙම නතව නතර කර ගන්න පුළුවන් ගතිය වැඩි. ඉතින් මේකට මම නිදර්ශනයක් කියන්න කැමතියි. අපි මේක සාමාන්‍ය ජීවිතේ කරන්නේ කොහොමද කියලා. ලංකාවේ අපේ තියෙනවා ඊරිදා පොළ, බ්‍රහස්පතින්දා පොළ කියලා පොළව. ඒ පොළට ආවට පස්සේ හැම කෙනාම කෑ ගහගා කෑ ගහවා බඩු විකුණන එක තමයි <clears throat> මේ පොළේ හැටි. ඉතින් ඒ පොළට ගිහිල්ලා කෙනෙකුට හිතමු පොල්ලෝරියක් ගෙනල්ලා එක එක තැන්න පොල් 25ක් කිලනවා 50ක් කිලනවා 100ක් කිලනවා 1000ක් කිලනවා. ඒ දෙනකොට පොල්ලෝරියෙන් බාන්න එපා වරද ගන්න නැතුව මොකද විශාල ප්‍රේසකර දෙන්න ඕනේ. ඒකට මේ මිනිස්සයා කරන්නේ හොඳලාලි බලනවා ගණන් කරන කට්ටිය පොල් ගෙඩි දෙකකට යනවා ගහනවා එකට ලාභයි දෙකයි තුනයි කික දිගට දිගට අර ගාන හයියෙන් ඇහෙන කතා කරා ඉලක්කම හයියෙන් කියනවා කවුරු හරි ඇවිල්ලා આવොත් මේ මන්ද පොල් කීර දෙන්නේ 100ද කියතිකෝ අර මනස 1 1 1 1 1 2 2 2 2 2 3 3 3 3 කියනවා මිසක අරකට උත්තර දෙන්නේ නැහැ ඒකට අර මනස දෙනවා මේ ගාන වරද ගන්නවා ගාන වැරදුනොත් බිස්නස් පාඩු. ඒ නිසා ওই බිස්නස් කතා කරන්න යන්නේ නැහැ. ඒ බිස්නස් කතා නොකිරීම පිණිස මේම හයියෙන් ළඟ ළඟ මෙනෙහි කරන එක තමයි පොලේ කිරණ සෙල්ලම. ඔච්චරම තමයි මේ සංඥාව පිළිබඳ යෝගාවචරයට බාහිර අරමුණු බාධා වැඩි වෙනකොට Taman ගත්ත අරමුණ නැත්තම් සුපටිපන්න අරමුණ. එහෙම නැත්තම් වඩා මන්ති ප්‍රතිපදාට කිට්ටු අරමුණ තේරෙනවා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. මෙනෙහි කරනට අනිතව ඉබේම අයින් වෙන්න පටන් ගන්නවා. කෙසේ නමුත් මේ මන්ත්‍යත් අනුමල මැත්තේ මෙහිම වුණාට ටික වේලාවක් ගියාට පස්සේ අපි උදරේ පිම්බීම ඇතිවීම ආනාපානිය නැත්තම් ඔය වම දකුණු වශයෙන් කරගෙන යනකොට යම් තැනකදී හිත මේ අරමුණත් එක්ක ආද වෙනවනේ කිට්ටු වෙනවනේ යාළු වෙනවනේ ප්‍රේම කරනවනේ ආනේම තැනකට එනවා බොහෝ කල් ඇසුරු කිරීම නිසා මූල කර්මත්තාන බොහොම සුවද වෙනවා. සුවද වෙනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා සංඥාවේදී මොනම ආකාරකින්වත් මෙනෙහි කිරීමක් නොකර අරමුණේ හිත පාත්තන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉස්සෙල්ලා බොහෝ අමාරුවෙන් pore කාලා මෙනෙහි කර කර මෙනෙහි කර කර තමයි ගෙනිච්චේ. නමුත් මේ සංඥාවේ තියෙන ගතියක් අනුව යම් ප්‍රමාණයකට අරමුණට මූණට මූණ දාලා තියාගත්තට පස්සේ තියාගන්න පුරුදු වුණාට පස්සේ එහෙම නම් කිරීමක් මෙනෙහි කිරීමක් ලේබල් කිරීමක් නැතුව එම පවත්තගෙන යන්න පුළුවන් වෙලාවක් එනකොට යෝගාවචරයක අඳුනගන්න නැතුව නැවත නැවතත් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මෙතෙක් දිනු කරපු සතිය කැඩෙනවා. විශේෂයෙන්ම සමාධියට බාධා වෙනවා. ඒක නිසා හොඳට දැනගන්න මේ ප්‍රයත්න කරන්නේ හයියෙන් මෙනෙහි කරන්නේ අනවශ්‍ය අරමුණු බැහැර කිරීමටත් අවශ්‍ය අරමුණු ඉදිරිපත් කරගන්න. ආපాతගත කරගන්න. ඒ යන්තනකට ආපాతගත වුණාට පස්සේ ඒ නැලවිලි කවිය ඕනේ නැහැ. ඒ පැල් කවිය ඕනේ නැහැ. ඒ ගැල් කවිය ඕනේ නැහැ. ඒ නිලුම් කවිය ඕනේ වැඩේ යන්න පටන්. අන්න එතෙන්දී ඒ යොදන සංඥාව අවශ්‍ය නැති තැන එනකොට ඒක අදාහගෙන බාධා නොකර චිත්ත ප්‍රවෘත්ති අරමුණත් එක්කම පවත්තගෙන පවත්තගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට පුළුවන් වෙයි දවසක හිතත් අරමුණත් කයත් තුනම කවදාකවත් නැති සංසුම් මට්ටමකට පත් කරන්න. මෙනෙහි කරන තාක්කල්ලි සංසුම් මට්ටමට යන්න බෑ. මෙතෙක් වෙනකම් මෙනෙහි කිරීම හොඳයි. මෙතෙක් වෙනකම් මෙනෙහි කිරීම කීකරු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් මේ මට්ටමක් වෙනවා ඊට පස්සේ මෙනෙහි නොකරම ඒ මට්ටම කරන්න කී දවසේ තමයි යෝගාවචරය මේ සංඥාවේ හට ගන්න තනකුත් තියෙනවා වැඩ ගන්න තනකුත් තියෙනවා ඒක හැලෙන තනකුත් තියෙනවා අන්නේ හැලෙන තන හරියට දැනගෙන ස්වභාවයෙන් අරමුණත් එක්ක හිත ඉඳ ඇරලා නැවත නැවතත් අමෝරාවේ බෙනෙහි කරන්නේ නැතුව සංඥාව ගෙවම් කරන තන තේරුම් ගන්නවා කියන එක සිද්ධ වුණොත් භාවනා ජීවිතේ 50ක වැඩි කරනවා මේ සාබර බාහිර දුර ගමනේ හරියට අවශ්‍ය වෙලාට මෙනෙහි කරන්නත් ඉබේම ඒ මෙනෙහි කිරීමේ සිද්ධ වෙන කටයුත්ත වෙනකොට මෙනෙහි නොකර ඉන්නත් හරියට දන්නවනම් ඒ යෝගාචරය තාමත්ම දක්ෂයි. ඒ යෝගාචරයට මම කියනවා රටක් පාලනය කරන්න පුළුවන් කියලා. ඒ යෝගාචර පුළුවන් ඕනේ ජනමාධ්‍ය ආයතනයක් නඩත්තු කරන්න. එයා දන්නව කළ යුත්තේ දන්නව නොකළ යුත්තේ දන්නව. නමුත් හුඟක් යෝගාචරය කියන්නේ කරන්නේ අවශ්‍ය වෙලාට මෙනෙහි කරන්නේ අනවශ්‍ය ලාට හයියෙන් මෙනෙහි කරලා අර කවුල් කරනවා. ඉතින් ඒකට ඒ යෝගාචර කවදාකවත් ඒ විවේකයක් විස්රාමයක් ලබන්න බෑ. ඒක නිසා සංඥාව කියන්නේ මේකයි සංඥාව කියන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට හඳුනා ගැනීම. ආස්වාස් ප්‍රස්වාසයේ සාද්දකේ වෙන්කොට හඳුනා ගැනීම. වේදනාවේ වෙන්කොට හඳුනා ගැනීම. හිතවිල්ලකේ වෙන්කොට හඳුනා ගැනීම. ආස්වාස් ප්‍රස්වාසයේ වම දකුණේ වෙන්කොට හඳුනා ගැනීම එච්චරයි. සංඥාව කියන්නේ එච්චරයි. ඒක අපි ඇති කරලා දෙනවා ඉස්සල්ලා. ඒ ඒ අරමුණ අනිත්‍යවයි වෙන් කරලා ඒකම කරන්ඩ පොල් පොල් ගෙඩි ගන්න බානකට ගණන් කරනවා වගේ පොල් අතු බානකට ගණන් කරනවා හයියෙන් ගණන් කරලා කරලා කරලා අපි සංඥාවක් හඳුල්ලා දෙන වෙලාවකුත් එනවා. නමුත් ඒක කටයුතු කෙරුවට පස්සේ සංඥාවෙන් තොරව හඳුනා දීමකින් තොරව ලේබල් කිරීමකින් තොරව ඒක නතර වෙන තැනකුත් එනවා. ආන් මේටි හරියට දැනගෙන කරනවා නම් යෝගාවචරයට අවශ්‍ය වෙලාවදී මෙනෙහි කිරීම කරලා මෙනෙහි කිරීමෙන් තොරව කටයුතු සිදුවේගෙන යනකොට ඒක දිහා අනුග්‍රහයක් වශයෙන් සුපටිපන්න භාවයක් වශයෙන් එහෙමම තැම්පත් වෙන එකට තැම්පත් වෙන්න යන්න පටන් අරගත්තොත් මෙන්න මේ කලාව තැම්පත් වෙන දෙයට තැම්පත් වෙන්න ඉඩ දීලා පෑදීදීට බොරදී එක් නොකර සිටීමේ කලාව අනාකූල ප්‍රවාහය ආකූල නොකර සිටීමේ කලාවට කියනවා ඒ සංඥා නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියලා නිසා එක සැරයක් හරි කවදා හරි යෝගාවචරයට මේ අරමුණත් එක්ක වැඩ කළා අරමුණ හොඳට කීකරු වෙලා ඒකේ ශාන්ත සුන්දර තත්ත්වයටපත් වෙලා එතනදී අවුස්ස කරන්නේ නැතුව අවුස්සන්න නැතුව මෙනෙහි කරන්නේ නැතුව එහෙම tempat කිරීමේක අවබෝධ වුණා නම් ඒ යෝගාවචරයා ඊට පස්සේ නැවත නැවතත් ඒක වෙන්න වීම සඳහා පුළුවන් තරම් සුදුසු අනුග්‍රහ කරලා එimhe මෙනෙහි කිරීමකින් තොරව සතියේ සමබර භාවයේ සමාධි සමබර භාවය දිගට පැවැත්වීමේ කලාව පුරුදු කිරීමට මම සාමාන්‍ය පාවිච්චි කරන වචනේ තමයි යමක් නොකර සිටීමේ හැකියාව බලනවා. එහෙමම tempat වෙන්නදලා මොනවත් නොකර. මේක හරියටම කියනවා නම් කිසියම් චේතනාවක්වත් එපා. ඉතින් මේක වෙනුවට මොකද වෙන්නේ? මේ වගේ විවේක වේගෙන එනකොට කල්පනා කරනවා අනේ මෙහෙම ඉන්නවට වැඩිය හොඳයි මේකේ අනිච්චන් දුක්ඛං අනාත්තම් මෙනෙහි කරනවනම්. මේක මේක මේ මේ මේ මම මේක මගේ ආත්මේ නෙවෙයි කියලා කියනවනම්. එහෙම නැත්නම් මේ අනි නිකන් ඉන්නට වැඩිය හොඳයි මේ වෙලාවේ අසුබ භාවනා මෙනේ කරනවනේ. දෙතිස් කුණ භාවනා කරනවා. අනේ අන්ත මට මේලා බුදුන් පේනවනේ. අනේ මට මේලා ජේතවනාරාමේ පේනවනේ. ඉතින් පුළුවන් තරම් අර පෑදීදියට බොරදිය දාන එක තමයි කරන්නේ. අනේ මේකෙදි තකතිරුකම වැඩියෙන්ම කරන්නේ කමටහන් දෙන ආචාර්යවරු. ඉති යෝගාවචර කන්නේ තොග පිටි. අර විවේක වෙන්නකොට මොනවා හරි කුණු කන්දලයක් දානවා. මේ ළඟදී එක තකතිරු ආචාර්යන් වහන්සේ නමක් කියලා තියෙනවා. මෙහි මිනිකට බුදුහාමුදුරුවෝ පෙනේ බුදුහාමුදුරුවෝ කමටහන් දෙයි ඒක කරන්නයි කියලා. මොකಾದ නොකන්නේ කියලා බලන්නකො. මොකಾದ එහෙම දෙයක් කියවම නොකන්න. නමුත් දන්නේ නැද්ද මේ බුදුහාමුදුරුවෝ පයින් දමලා අනින්න ඕනේ මේක විකාරයක් කියන එක. ඒ නිසා මහායාන පොතක ලියලා තිබුණා මම ওই විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කියෙව්වා. උඹ යන පෙරමග බුදුන් දැක්කො පයින් දමලා යනපන් කියලා. මොකද අපේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පව වෙන්නේ බොරුකාරයි. ඒ නිසා යනමග නිවන් දැක්කොත් නිවන තිබුණොත් වැසිකිළියක නොසෝදාලා අසුචි පිටක්සේ සලකපන්. මොකද නිවන ওই අනේනකොට හම්බෙන එකක් නෙවෙයි. ඒක ආයාසයෙන් කළ යුතුයි. එනිසා මේ සංඥාව දුරු ගෙවන් වෙගෙන යනකොට ඒකට කළ යුතු අනුග්‍රහය කරලා අවුල් නොකර ඉන්නවයි කියන එක මම හිතන්නේ sannivedana අන්තිමම අමාරු තැන. මොකද හේතුව යෝගාචර කලකොල වෙනවා. යෝගාචර අන්ධබන්ද වෙනවා. අන්ධබන්ද වෙලා අර කරවලේ අත ගන්න මොන හරි එල්ලෙන්නේ. ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ යට එල්ලෙන්න හදන වගේ අන්න මෙතනදී තමයි ඇත්තටම කියනවනම් යෝගාචර ශ්‍රද්ධාව තියනවාද කියලා තේරුම් ගන්න පුළුවන් තැන. වීරිය විතරක් නෙවෙයි වීරත්වයක් තියනවාද කියලා තේරුම් ගන්න පුළුවන් තැන. සතිය අරමුණක් දිගේ ගෙනිච්ච සතිය අරමුණක් නැති වෙද්දිත් ගෙනියන්න පුළුවන්ද කියන අඛණ්ඩ සතිය. අරමුණක එල්බගෙන නිමිත්තක් ඇතුව ආලම්බන වෙලා තිබුණු සමාධිය අරමුණක් නැතුව ආලම්බණයක් නැතුවත් පවත්වන්න පුළුවන්ද කියන සමාධිය. ඉතින් ප්‍රඥාවට ගැටෙන්න ඕනේ යමක් තියෙනවනම් කක්කා. යමක් නැති එක හොඳයි. තියෙනා තාක් මේ ලෝකේ තියෙන දුක. සරුවචන්සේ දේශනා කළ තුන උපදින තාක් උපදින දුක, ගෙවෙන තාක් ගෙවෙන දුක නම් ගෙවන්නට පස්සේ දුකනේ ගෙවුනේ. ඉතින් ඕක දිගටම යනවන හොඳනේ. උන්න කොට ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒව මොනවාක්වත් නැතුව ශද්ධාව කියලා වෙන මොකක්ද එකක් හිතාගෙන. වීර්ය කියන්නේ මොකක්ද කියලා හිතාගෙන, සතිය කියන්නේ මොකක්ද කියලා හිතාගෙන, සමාධිය කියන්නේ මොකක්ද කියලා හිතාගෙන, ප්‍රඥාව කියලා මොකක්ද කියලා හිතාගෙන. අර ලස්සනට හදිගස්සගත්ත විවේක ස්ථානයේ පිටියේ එහෙම නැත්නම් අර පෑදිදියට ඒ බොරදී එකතු කරනකොට තේරෙනවා නේද අපි సంతාණයෙන් කොච්චරක් තත්ත්වගත වෙලා තියෙනවා කියලා. අපි ළඟ එක අපි දැන නොදැන කොච්චර ඒක එක ගති තියෙනවා කියලා. ඉතින් ඒව දෝෂෙකුත් නෙමෙයි ඒව පාළුගේ වළම් බින්දින හිතවිලි. පුළුවන් තරම් ඒ වෙලාවේ විවේකී ඉස්සර කරගෙන මේ සංඥාවකුත් නැතුව යන්න පටන් ගන්නවා නම් ඒතකොට සංඥා නිරෝධය කියන සංඥාවගේ ගෙවන් කිරීම හොඳටම දන්න. දැනගෙන නැවත නැවත ගෙවන් කිරීමේ ප්‍රතිපදාවට බැසම සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක ඉදාට තියෙන යෝගාවචරයට අපි මෙතෙක්කල් කෙරුවෙම්ම සංඥාව පෝෂණය කරනවා. ජනමාධ්‍ය කියන්නේ නම් අනුකම්පා විරහිතව මිනිස්සු දිගින් දිගටම කක්කවලේ දාන එක. නැති වෙනකොට මොකක් හරි ගෙනත් දානවා. මේක හොඳ නැත්නම් මේක ගන්න. මේක හොඳ නැත්නම් මේක ගන්න කියලා එක්ක රූපෙන්, එක්ක සද්දෙන්, එක්ක ගන්ධෙන්, එක්ක රසෙන් මොකක්කින් හරි අවුල් කරලා තියෙන එක තමයි ජනමාධ්‍ය කියන්නේ. දේශපාලනඥයිට අඩුවක් නැතුව කටයුතු කරනවා. මොනම තාලින්වත් මිනිසුන්ට පුදියන්න දෙන්නේ නැහැ. මොකකින් හරි අවශ්‍යම. හැබැයි මේ ඔක්කොම ඇවිසිලි ඇවිසින්නේ කෙලස් තියෙන කෙනාට විතරයි. ඒ නිසා ආයේ ජනමාධ්‍යකාරයටත් වැඩිය කෙලස් හරි භයානකයි. දේශපාලනචරත් වැඩිය කෙලස් භයානකයි. කෙලස් තියෙන තැන තමයි මේ සංඥාව. කටයුතු කරන නිසා සංඥාව සම්පූර්ණයෙන් දුරු කළ යුත්තක් නෙමෙයි. ඇති වෙනකොට ඇති වෙන හැටි දැනගන්න ඕනේ. පවතින උනට පවතින හැටි දැනගන්න ඕනේ. නැති වෙනකොට නැති වෙන හැටි දැනගන්න. ඒකල යම් තැනකට එයි භාවනා කරනකොට උගාක් වෙලාට යෝගාවචරක වචෙන් කියන්නේ මට මොකද උනේ කියලා කියන්න බෑ කියන එක අන්න වැඩි. අන්න උතන තමයි සංඥාව අසරණ වෙන තැන. ඒක දෝෂයක්වත්, පහළ වීමක්වත්, අසරණ වීමක්වත් නෙමෙයි. ඉස්ලාම වතාවට සංඥාව ගෙවන් කිරීමේ කලාව දැනගෙන ගෙවන් වුණ බවක් දන්නෝ. දැන් මේ ඒ ඒ සංඥාව ගෙවන් කරුවට පස්සේ එන දෙයට සංඥා දාන්න බෑ. ඒකට නමක් කියන්න බෑ. හැඩයක් කියන්න බෑ. ආකාරයක් කියන්න බෑ විශේෂයෙන්ම කාලය සහ මා දේශයේ දේශයේ කියන මාන දෙකෙන්ම දුරවන්. ඉතින් එතෙන්දී යෝගාචරයට වෙන්නේ මම නැතුණා මම නැති වුණා මම අසරණ වුණා පාළු වුණා කියලා විශාල බීතිකයනවා අසපුරුෂින්. සත්පුරුෂයාට නම් තේනවා කාලයකට පස්සේ සංසාරේ හැප්පෙන්න දෙයක් නැහැ. සංඥාව කියලා අල්ලන්න දෙයක් නැහැ. ඒ නිසා ඒකට කියන්නේ සාමාන්‍යයෙන් නිමිටි ගන්න දෙයක් නැහැ කියේ. අනිමිත්ත කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම අරමුණු කරන්න දෙයක් නැහැ. අරමුණු ගෙවම් කරපැටි හොඳටම දන්නවා අලුතෙන් අරමුණක් අපේක්ෂා කරන්නේත් නැහැ ගෙවම් කිරීමයි විශේෂඥතාවය ලැබලා තියෙන්නේ එතකොට එන්න පටන් ගන්නවා කිසිම අරමුණකුත් නැහැ නිමිත්තකුත් නැහැ හැබැයි සද්ධාවේ අඩුවක් වෙලත් නැහැ වීර්ය අඩුවක් වෙලත් නැහැ සමාධිය අඩුවක් වෙලත් නැහැ සතිය අඩුවක් වෙලත් නැහැ ප්‍රඥා අඩුවක් වෙලත් නැහැ අන්න එතකොට තේරෙනවා මේ ඉස්සල්ලාම තාට මම නැතිලා එක චිත්තක්ෂණෙ ඉස්සලාම තාවට සක්කාය දිට්ඨියක් නැහැ මමේකුත් නැහැ මාන්නෙකුත් නැහැ සංසන්දනය කළ බලන්න තෘෂ්ණා කරන දෙයක්වත් නැහැ. මෙච්ච මේක අසත්පුරුෂයා මේක හඳුන්වන්නේ පාළු ගතියක් විදියට. තනි වුණා විදියට. ඉතින් සරුවච්චන් වහන්සේ මේක උත්තරමම සත්පුරුෂ ගතියක් නැත්නම් සුපටිපන්න භාවයක්. ඒ වෙලත් තමයි සංඥාව දන දන දන ගෙවන් කියන අවස්ථාවක් කියලා කියනවා. මෙන්න මේ සංඥාව මේ විදිහට එල්ලා ගන්න තැනක් නැති. එන සංඥාවට අරමුණු කරන දෙයක් නැති නිමිත්තක් ගන්න බැරි තැනකදී සරුවචනාංශයේ දේශනා කරන රූපෙටත් තැනක් නැතු යනවා වේදනාවටත් තැනක් නැතු යනවා සංස්කාරවටත් තැනක් නැතු යනවා විඥාණයටත් තැනක් නැතු යනවා. ඒ නිසයි තක්කමුක්කෝ. ඒ නිසයි බය මේ ඇති වෙන්නේ කියලා. ඒකෙදී කලා විවාද සූත්‍රයේදී එක කෙනෙක් ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ කොතනද මේ මේ රූප ධර්ම ගිවන් වෙන තැන කියලා. රූප ධර්ම නැති වෙන තැන නැත්නම් රූප ධර්ම පතනම නැති වෙන තැන කියලා. මුද මේ රූප ධර්ම මතනේ ලෝකේ තියෙන තාක්කල් රණ්ඩු ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, තෝතෝ, වරපල කියාගෙන රණ්ඩු කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, දඬුවම් කරන්නේ, විනිශ්චය කරන්නේ සේරම රූප ධර්ම මතනේ. අනේ මේක නැති තැනක් තියෙනවා නම් කියන අදහසින් වගේ රූපේ විභූත වෙන්නේ කොතනද කියලා. ඉතින් ඒකටි සර්වඥාන්සේ දෙන උත්තරේ තමයි නසඤ්ඤ සංඤී නෝපිවි සංඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥානි දානානි පపంచ සංඛා. ඔබ ඒයි දවසක භාවනාවේදී සාමාන්‍ය ලෝකේ සංඥාවෙන් සංඥාවක් නැහැ. රූප බලමින් ලබන සංඥාව, ශබ්ද ගන්ධ රස පහස විඳින සංඥාවකුත් නෙවෙයි. නෝපි විසඤ්ඤය උඹ සී නැති වෙලත් නැහැ. නෝපි අසඤ්ඤී උඹ අසඤ්ඤ තත්ත්වයට ගිහිල්ලත් නැහැ. තේරෙයි මොකද්දෝ සංඥාවක් තියෙනවා මැරිච්ච නැති බවට, නිින්ද කී නැති බවට, ක්ලාන්ත වෙච්ච නැති බවට. හැබැයි ඒක පොතේ තියෙන සාමාන්‍ය සංඥාවක් නෙවෙයි. ඒ නිසා සංඥාවක් නැත්තේත් නැහැ. ඒමන් සමේතස්ස විභූති රූපං අන්න ඔතෙන්ට යනකොට රූපේ කියන එක නිකම්ම දිය වෙලා ගිහලා ඉවරයි. පඨවි ගතිය පේන්නේ නැහැ, ආපෝ ගතිය පේන්නේ නැහැ, තේජෝ ගතිය පේන්නේ නැහැ, වායෝ ගතිය පේන්නේ නැහැ. රූප හරියට කියනවා නම් මේ අංශුවක් කරන කඩාන කඩාන කඩාන ගිහිලා පරමාණු කර කියලා පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන බවට කඩලා කියලා ඒකත් කඩාන කියලා ඒක හරහා තියෙන ශක්තිය වලට විතරක් ඉතුරු වෙනවා. ක්වොන්ටම් එකක් විතරක් වෙනවා ශක්ති ක්වොන්ටමයක් විතරයි ඒක දෙයක් නෙවෙයි තවදුරටත් දෙයක් වුණොත් තමයි ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ දෙයක් වුණොත් තමයි ඒකට වර්ණයක් හැඩයක් තියෙන්නේ නමුත් ඒක බින්දගෙන බින්දගෙන ගියාට පස්සේ ඒක තැනකදී ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යය මැවෙනවා අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යය මැවෙනවා ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යය මැවෙනකොට හඳුනා ගැනීමේ ලකුණ නැතිලා යනවා ඒක තමයි මේ ක්වොන්ටම් ෆිසික්ස් වල මේ පසුගිය දශකේ වෙච්ච ප්‍රධානම භෞතික විද්‍යාඥයා පෝරකේ ලෑල්ලක්ද වගේ භෞතික විද්‍යාව කියන්නේ ද්‍රව්‍ය බාටපත් වෙච්ච ශක්තිවලට. නමුත් අන්තිමට යා තර්මල් ෆිසික්ස් කියලා එකක් සබ්ජෙක්ට් එකක් දාගත්තා. ඒකෙදී තාපයත් භෞතික විද්‍යාවට ඇතුල් කරා. තාපේ දීගෙන දීගෙන යනකොට ඒක තනකදී ද්‍රව්‍ය සියල්ලම <clears throat> ශක්ති බාටපත් වෙනවා. ශක්ති වුණාට පස්සේ මනින්න බෑ. කොටු කරන්න බෑ. පිටු කරන්න බෑ. උඹේ මගේ කියන්න බෑ. අනිත් වගේ තමයි භාවනා කර කර යනකොට මේ තමන් තුළම තියෙන මේ පටවිය අපෝතේජු එන්න එන එක මෙනේ කරමින් බිඳගෙන බිඳගෙන ගියාට පස්සේ නිකන් හුද්දු ශක්ති බාටපත් වෙනවා. එතෙන්ද යනකම්ම මේ සංඥාව ওই කියන විශිෂ්ට தත්ත්වයටපත් වෙන්නේ. අන්න එතන සංඥාව ගියාට පස්සේ යාට එතන ඉඳගෙන මනලා බලන්න පුළුවන් මේ බුදුහාමුදුරු කියපු විදිහට මේ සංඥාව අරමුණක් ගන්න නැති නිමිත්තක් ගන්නෙ නැති හොඳටම ආලම්බණයක් නැතුව ගත කරන වෙලාවේදී රූප කියලා දෙයක් මේ කය ඉන්නවද හිතගෙනද උඩ පැත්ත තියෙනවද අඩ පැත්ත තියෙනවද කියන එක හැඟීමක් නැතුව යනවා. වේදනාවලත් මොන්නම තාලකින්වත් දන්නේ නැහැ ඒ වෙලාවේ පණවත් තිබුණාද කියලා. වේදනාව පිළිබඳව සුඛ දුක්ඛ ගතියක් මොකුත් නැහැ. වේදනාවත් නැදට එනවා. මොන්නම චේතනාවක්වත් ඒ වෙලාවේ තියෙන්න බෑ. චේතනාවක් තියෙනවා නම් ආදාව සංඥාවක් දෙන්නේ. ඒසොට විඥානේ නිකන් අසරණ වෙලා යනවා වාෂ්පීකරණ වෙලා යනවා වගේ. ඒ නිසා විඥානේ নানা ආකාර ගොඩ පෙරකොටු කරන දෙනවා. එක්ක හයියෙන් හුස්ම ගනින් එක්ක නැත්නම් අනිච්ච දුක්ඛ මෙනෙහි කරපන්. එහෙම නැත්නම් මේ මොකකින් හරි මේක අවශ්‍ය ගනින් කියන්නේ. ඉතින් ඒසොට යෝගාවචරය මේ විඥානේ විසින් දෙන මාරපක්ෂිකව මායයට යනවද නැත්නම් බුදුහාමුදුරු කියන විදිහට මේ සංඥාව නැති තැන දිගට ඉන්නවද කියන එකේදී විශාල වශයෙන් සිටින මාරපාක්ෂික වෙන එක. මොනවා හරි විඥානය දෙන ලණුවක් කාලා අර කවුල් කරගන්න. හැබැයි ඒක දොස් කියන්න බෑ මොකද එහෙම අවුල් නොකරගන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. නමුත් ඒක කරලා කරලා කරලා තේරුම් ගන්න මේකේ කමටහන සුද්ධ කරගෙන එහෙම නැත්නම් සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක අවබෝධ කරගෙන ඒක කෙරෙන්නේ අබ්බැහිය නිසා කෙරෙන්නේ සංසාරගත ගතිය නිසා. නමුත් මම අදිෂ්ඨාන කරගෙන යනවා. ඊට පස්සේ මම කිසිම සංඥාවක් මේකට දාගන්නේ නැහැ. මේක හඳුනා ගන්න උත්සාහ කරන්න ඕනකමකුත් නැහැ. ඒකට ඒමම නිසින්ින්දේ පවතින ඉඩ දෙන්න ඕනේ කියලා කල්පනා කරනවා නම් ඒක සාමාන්‍ය නිත්‍ය සංඥාවෙන් ඉන්න එකනට සියදීනසා ගැනීමකට බොහොම සමානයි. ඒ ධර්මතම අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ. නිසා සංඥාව ඔද්දල් වුණොත් සංඥාව නැත්තනකට ප්‍රාර්ථනා කරත් මේ මනසට පේන්නේ ඊට වැඩිය හොඳ වහකණේ කියලා. ඇයි Taman ගෙනාවු ඔක්කොම ඇඳුනුම් ගති Tamanගේ මම ආයනේ වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන මේ තාන්න මාන සේරම මෙතෙන්දි පාවා දෙන්න වෙනවනේ මෙතෙන්දි අමාරුම පාවා දීම තමයි Tamanගේ රුචි අරුචිකන් ටික පාවා දෙන එක ඇබ්බැහිය පාවා දෙන එක පෞරුෂත්වේ පාවා දෙන එක ඒක නිසා එක චිත්තක්ෂණයක් හෝ එක චිත්තක්ෂණයක් හෝ මේ සංඥාවගේ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී කියන විදිහට දන්නා සම්ප්‍රදාන කුල සංඥාවෙන් බැහැර වෙලා නමුත් මොකද්දෝ වෙන මේ සංඥාවේ හිටියනම් ඒක තමයි අපි මේ ලෝකේ කරපු ලොක්කුම දාන පාරමිතාව. අපි ඉපත් ඒ වෙලාවට දස දාන වස්තුවක් දීලා තිනවා ඇසිස් මස්ලේත් දන් දීලා තිනවා රුචියල් චුකුමුත් දන් දීලා තිනවා පෞරුසත්වයක් දන් දීලා තිනවා අබ්බැහියක් දන් දීලා තිනවා ධර්මයේ නාමයෙන්. මිදිසල බුදු කෙනෙක් මේක දැකපු නිසා මේ නිසා බුදු කෙනෙක් මේක කියපු නිසා ඉදායිල අවුරුදු 2600ක් මේකේ කවුරු කවුරු හරි මේක කරලා තියෙන නිසා අනේ මට එක චිත්තක්ෂණයකට මේ සංඥාවෙන් විමුක්තියක් ලබන්න පුළුවන් වුණා කියලා ඒ දීලා දාන එක විතර දානයක් ඊට වඩා ලොකු දානයක් මුළු ලෝකෙම නැහැ. හැබැයි මේ දාන දුන්නයි කියලා පෝස්ටර් ගන්න හම්බ වෙන්නේ. මේ දාන දුන්නයි කියලා තාප්පෝල ලියන්න හම්බ වෙන්නේ. ඒකයි මම හිතන්නේ උඟ දෙනකොට තියෙන දාන දෙන්න නම් කැමති හැබැයි පෝස්ට් ගන්න හම්බෙන්නේ නැහැ. රේඩියෝ එකේ නම කියා ගන්න හම්බෙන්නේ නැහැ. ලවුඩ් ස්පීකර් එකේ අල්ලපු gedara පොඩි සිඤ්ඤෝ රුපියල් 10ක් දුඤ්ඤෝ කියලා ඔය විරුදු කියන්නේ. මේ විරුදු වලට දාන්න හම්බෙන්නේ නැහැ. මේ චේන්ජ් සයිට් වැඩි හොඳයි විරුදුවක් කියා ගන්න පුළුවන් රුපියල් 10 දෙන එකට හරි කැමති. නිසා මේක චිත්තක්ෂණය වර්ධු කරා නම් ඒකෙදි තමයි තේරෙට පටන් අර ගන්නවා මේ ලෝකයේ සංඥා ඇති තාකල් ගැට තමයි. සංඥා විමුක්තසන සම්තිගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා කියලා බුදුහාමුදුරු සඳහන් කරලා තියෙනවා. සංඥාවේ යමක් විමුක්ත වුණා නම් ඒ මනසට කිසිම තැනක ගැටලුවකුත් නැහැ, ගැටත් නැහැ, පහර හරිය ඍජුයි. සංඥාතිර හැම තැනම ගැටලු, හැම තැනම චපල ගති, හැම තැනම තාරතිරං, හැම තැනම අරකෙපා මේක ඕනේ, මේ මොකකවත් නෙවෙයි තියෙන මේ සංඥාවේ තියෙන කහට. මේක මකනවයි කියන එක තමයි ලෝකේ තියෙන අන්තිම දරුණුම ඩීලර්නින් ප්‍රොසෙස් එක. මේකට කියන්නේ අධ්‍යාපනයේ විසින් අපි නාස්තිකල ඉවරයි. අපි මොළ කුරුවල් කරලා ඉවරයි. ඒකට ඔක්කොම ලේබල් දාලා මේක හොඳයි මේක නරකයි කියලා අපි ඉන්නේ පුදුමාකාරයේ විදිහේ රාමුවක. මේක අමතක කරන්න වෙනවා නම් සෝපාකට ලේසි. මොදුට නෑනේ ඩිග්‍රියක් තිබුණා අමතක කරා. මටාචාරාවට ලේසි මොකද රෙදිවත් තිබුණේ නැහැ. අමතක කරන්නේ. ඒ බාහ්‍ය දාර්ශනික රෙදි ඌ හොරි කඩයා ඌ හැම තැනම හොරි. ඒ ඌට අමතක කරන්න දෙයක් ඌ දීලා දාන්න මොකක්වත් නැහැ. යමක්කමක් තියෙන අයට නිවන කියන එක හරිම අමාරුයි. යේසුස් වහන්සේ කියලා තියෙනවා ඔට්ටුවෙක් ඉදිකටුවලකින් යන්න පුළුවන් කියලා තියෙනවා. නමුත් මේ මාන්නක්කාරයෙකුට කවදාක සත්‍ය දකින්න බෑ මේ මාන්නක්කාරකමම ඇති මේක හරහා බලන්න බෑ. මොනවත් නැති එකාට කිසි ප්‍රශ්නයක් නෑ. එනිසා රෙදි නැති වෙනකන් ඉන්න එපා මේක කරන්න පටචාරාට වගේ. කොහොම හිටියොත් ඒක එනවා. ඒකට යන්න වෙනවා. එහෙම නැත්නම් අසුචි කඩක් තියාන පහට බහින්න වෙයි සෝපාකට වෙච්ච දේ වෙයි. එහෙම නැත්නම් අර බාහ්‍ය දාරුචිරට වගේ හැම තැනම හොරිකට ඇවිල්ලා හොරිකට බල්ලෙක් වගේ බැල්ලියක් වගේ ඉඳලා ඕකේ ගණ්ඩ දෙයක් නැහැ කියන තේරුම් ගන්න එපා. මේ තියෙද්දි මේක අතහැරලා දාලා යන්නේ ඒක සක්විති රජකම හම්බ වෙන තිබුණ සිද්ධාර්ථ කුමාරයා මේ තේරම අතහැරලා දාලා ගිහිල්ලා. සර්වඥතාඥානෙ සාක්ෂාත් කරලා උන්වහන්සේ manussත්ති විපුණා. විවිලා ඉතාමත්ම ලස්සන ඉතාමත්ම සූක්ෂම ඉතාමත්ම කල්පවත්වන විදියට කියා ගන්න බැරි මේ බණ කියලා කියනවා. නමුත් අපි මේ එදිනදා ජීවිතේ කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසි. ඉතින් කියන්න ගියාම ගන්න ওই බණ ගැඹුරුයි අපිටව තේරුම් කරගෙන ඉන්න වෙලාවක් නැහැ අපිට මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. මන්ට මේ රස්සාව කරන්න තියෙනවා ආර්ධය හම්බ කරන්න තියෙනවා. ආ හොඳයි ජීම් තියෙනවනේ කරගත්තට කිසි දෝෂයක් නැහැ ඒක කිසිම අකුසලයක් නෙවෙයි. නමුත් මේ බුදුහාමුදුරු දේශනා කරපු එකේ පොඩ්ඩක් හරි මේක රංකිරිකට ගාගත්තොත් උත්සාහ කළ බැලුවොත් මරණ මොහොතෝ එක් එක්කත් නැහැ. ඔය ඉන්නකම් ඩාඩිය දාගෙන ඕ ටයිම් කරගෙන අරකේපා මේපා කියලා හම්බ කරාට මරණ මොහොතදී ඔන්න ඔය මේ භාවනා කරපේක විතරයි ඉතුරු වෙන්නේ. මරණට යනකම් තමයි ඔක්කොම ඔය ඔය දැන් තියෙන ඔක්කොම අගයන් ආඩම්බරයන් සේරම. ඉතින් ඒ නිසා අපි අවශ්‍ය නම් අපිට ඉතින් යහාට මග වියදමක් එයන් යහට ගමනට විශ්වාසයක් මේ ජීවිතේ මේ ඉන්න ගමන් නිකන් මැරිලා බලන්න. ඔය සංඥාවෙන් දුර වෙනවා කියන්නේ අනිවාර්ය සීදීනස ගැනීම. මරණය. නම්බුකාර මනුස්සයාට නම්බුවේ ජීවත් වෙන වෙනට අවනම්බුව මරණයටත් එහා කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොන්නවක්වත් නැහැ ලේ පිට කපනවා. ලේ පිට කපනවා පුළුවන් නම් මේක කාල බලපන් කාල බලලා ජීවත් වෙද්දීම මැරියා. ඒකල කියනවා ජීවත් වෙද්දි මරණය ගැන වැඩියෙන් සිහිපත් කරන එකන මරණ අනුස්සති කියන්නේ මේ තාම ක්ෂණ සම්පatti ක්ෂණ වශයෙන් මරණ මැරීමක් මම මේ කතා කරන්නේ. සම්මුති මරණ නෙවෙයි. මැරෙන මනුස්සයෙක් කවදාකවත් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ. තව කෙනෙක් දිහා කඩා වඩා ගන්න යන්නේ නැහැ. මේ මසුරුකම් කරන්න යන්නේ මේ මැරණ එකට මොකටද මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් කියන්නේ. අන්න ඒ විදිහට ජීවත් වෙන මිනිහා මරණේ සිපත් වෙන නිසා ජීවත් වෙන මිනිහෙක් වෙනවා. සජීවීව ජීවත් වෙන මිනිහෙක් වෙනවා. ඒ නිසා විතරයි කියලා තියෙනවා සතුටෙන් මැරෙන්නේ. ජීවත් වෙන ටිකේදීවත් මරණ බව ගන්න අමතක කරලා මේ සියල්ලම ක්‍රෝධයෙන් මානෙන් ඊර්ෂ්‍යාවෙන් බැඳගෙන කරගෙන යන මනුස්සයාට මරණයේදී විශාල කඩාවැටීමක් සිදු වෙනවා. ඒ නිසා සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා ඉන්නකන් දෙන්න පුළුවන් දේවල් දීලා දීලා දීලා දීලා තාමත්ම මේ නිර්හංකාරව මැරෙන මිනිහා ඊගාව ආත්මයට ගොඩාක් දේවල් ගෙනියනවා මොනක්වත් නොදී මරණයට පස්සේ තමන් අකමැති කෙනෙකුට මේ දේ හම්බ වෙන බව දැන දැන තියේදී මසුරු කරන මිනිසයා ඇත්තටම මරණ මොහොතේදී දෙන දේ මතු මොහොතේ කරන දාණය අර වගේ පින්දහම් කරනකොට හිතා ගන්න බැරි ලොකු දානයක් දෙන මිනිහෙක් කියලා. හොඳටම දන්නා මරණයට පස්සේ අයිති නැති කෙනෙකුට දෙන්න වෙනවයි කියලා ඒ තීද්දිත් හම්බ කරනවා කියලා කියන්නේ මොන තකතිරුකමක්ද කියලා හිතන්න. ඛණ්ඩනම් හම්බ කරලා කමන්නේ මේක නෙවෙයි ඛණ්ඩනේ බැඳගෙන ඛණ්ඩනේ බඳන් හදන්නේ. ඒකල වල මරණ මොහොතදී වැඩියෙන් හම්බ කරපරන්ට වැඩියෙන් දුකයි. ඒ නිසා ඉන්නකොට යමක් අම දෙන එක තමයි මසුරෙක් කියලා ලියලා තියෙන සංස්කෘත ශ්ලෝකාරය. උයන්ට ගෙනියනකොට මොනවා ටික ගෙනියනවා ඩුකායි. ඉන්නකම් මසුරුකම් කර කර ඉන්න මිනිස්සයා දාන වෙල මරණ වෙලාදී විශාල දානයක් දෙන කෙනෙක් දැක දැක දන දන තමන්ගේ වස්තු අනුන් සතු වෙන බව දැනගෙනත් ඉන්නකම් ඒව වේදම් කරන්නේ නැතුව මසුරුකම් කරන මනුස්සය. සර්වඥාන්සේ වගේ නිකන් උපහාස කතා මොනවත් නැහැ. සංඥාවරා ජීවත් වෙද්දි මරනවා. ජීවත් වෙද්දි මර මර මර මර මර මර ගන්නවා. ගන්නකොට ජීවත් වෙන හැම මේ මේ මරණය පස්සේ ඉපදෙනකොට අලුතෙන් සම්පූර්ණ තිරියන් ජීවිතයක් හම්බෙන්නේ. සම්පූර්ණ නිරෝගී ජීවිතයක් හම්බෙන්නේ. සම්පූර්ණ අලුත් ජීවිතයක් හම්බෙන්නේ. නමුත් අපි හරි කැමැති අර ගෙනිච්ච කුණු කන්දලම අරගෙනම භාවනාවෙන් නැගිටින්න. ඒක සම්පූර්ණයෙන්ම කළ අලුතෙන් හතර දෙනවට හරි අකමැත්තක්. මේක තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. මොහොත සරුවචනන්සේම කාටවත් එහෙම කෙනෙක්මක් කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ සම්පූර්ණ මේක සුද්ධ කරන හැටි පෙන්ලා දෙනවා. අඩියටම යනකම්. සුද්ධ කළා අලුතෙන් නිකන් රීකන්ඩිෂන් කරුවාගෙන අලුත් එකක් අතර දෙනවා. මේ විදිහේ අලුත් වෙනවා නම් ඒ විදිහට නිතර මොහොතින් මොහොත අලුතෙන් එන සංඥාවට නැත්නම් තිබුණු සංඥා සම්පූර්ණ එකවන්තනකට යනවනම් එමන්ස පුදුම විදිහට තිරියන් වෙන ගතියක් පුදුම විදිහට ජීවිතය අලුත් කරන ගතියක් එහෙම නැත්නම් ලෙඩ තිබුණු ලෙඩ රෝග නිදාගත රෝග අයින් කරන ගතියක් මානසික රෝග නැති කරන ගතියක් තියෙනවා ඒ නිසා අටුවචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා අපේ මේ දුක පිළිබඳව නියම දුක පිළිබඳව නොදැනුවත්කමට ඒක පිළිබඳ තියෙන අවිද්‍යාවට අපි පුදුම ආශාවක් තියෙනවා කියලා. නැත්නම් තකතිරුකම ඉතුරු කරන්න අපි පුදුම සටනක් කරනවා. මෙච්චර ලස්සනට පාර පෙන්ලා තියෙද්දි අර තිබුණ ලෙඩ ටික එහෙමම තියාගෙන ඉඳ ඒ තිබුණු මානසික සාන්තික එහෙමම තියාගෙන ඉඳ පුදුමාකාර සටනක් මිනිසයා කරන්නේ. මොකද මේ සංඥාව හරහා තමයි මේ සේරම ගමන් කරන්නේ. ඒ නිසා සංඥාව පිළිබඳව බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන විදිහට ඒ රැඩිකල් වාදී ක්‍රමයට ඒ විප්ලවීය ක්‍රමයට කල්පනා කරනවා නම් කොටින්ම නිවන් දකින්න බෞද්ධෙක් වෙන්න ඕනකමකුත් නැහැ. සම්ප්‍රදාන කුල කියනම බුදුන් අදහන්න ඕන ධර්මය අදහන්න ඕන සංඝයා අදහන්න ඕන ඒක ඇත්ත තමයි. නමුත් අනිත් පැත්තට කියනවා බෞද්ධයන්ට ටිකක් වැඩි අමාරුත් ඇති මොකද බෞද්ධ හිතා ඉන්නවනේ නිකන් බෝනස් එකට වගේ නිවන් හම්බ වෙයි කියලා. මෙහෙම දන් දීලා වැඩ කරජු කරනකොට මතුවාචාර්ය බුදුහා මෛත්‍රී බුදුහාමරෝතගේ එකම ධර්ම පණ්ඩපේ ජීතක්ම දේශනා කරනකොට සීල දෙනාව නිවන් දකිත්වා කියලා සාදු කියනවා. යටි හිතන එහෙම මේ පිං කරනකොට එහෙම නිකම්ම වගේ නිකන් හීනයකට වැටෙනවා වගේ නිවන් ලැබෙයි කියලා. ඒක තමයි බෞද්ධයාගේ තියෙන ඒ මොඩකම. එහෙම නැතුව මේ සංඥාව අවබෝධ කළ යුත්තක් රූපේ අවබෝධ කළ යුත්තක් කියලා යම් කිසි කෙනෙක් මේකේ තියෙන මේ බුදුජානන්සේ පෙන්නපු ඒ ප්‍රතිපදාව තේරුම් ගත්තා නම් කියලා යුද්ධක් තියෙනවා මේක. කවදාකවත් නොමිලි හිටියට නිකන් හම්බෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක ගැඹුරුයි හැබැයි ඒක කිලිවත කිසිම කවදාකවත් වාදයක් නැහැ. ඒ වගේම මේ ඒ ගැඹුරු තැනට අදාළ ධර්මී ධර්මයට අදාළ ගැඹුරු තැන කියන එක කලාතුරකින් තමයි ජීවිතේ හම්බ වෙන්නේ. නමුත් අපි මෙච්චර දේවල් කරද්දී ඇයි Tamange මේ නියම අවබෝධය පිණිස කළ යුතු මේ ගැඹුරු දේ මේ ගැඹුරු ගවේෂණය කරන්නේ නැතුව අපි වෙන කෙනකින් බලාපොරොත්තු වෙන්නේ ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන ක්‍රමවලින් බලාපොරොත්තු වෙන එක කවදාකවත් මේ වැඩේ දිහා හරියන්නේ නැහැ ඒ වගේම කවුරු අවබෝධ කරත් අපි ටික ණයට ගන්නත් බෑ තමන්ගේ ප්‍රියමන්තයාට දෙන්නත් බෑ ඒ නිසා අනිවාර්යයෙන්ම කළ යුතු තමයි කොයි වෙලාවක හෝ අනෙක් සියලු වැඩ බහාතවල පරිශන මට්ටමකින් කොහොම කරගත්තොත් ඒක බුදුහාමුදුරු කියන්නේ තමන්ට තමන් කරගන්න තියෙන ලකූම ලකු කරුණාවක් වයිච්චක් තමයි ඒ වගේ විතරක් නෙවෙයි ඇත්තට මේක සාසනෙට කරන්න තියෙන ලොකම මෛත්‍රියක් කරනවා. ඒ නිසා භාවනා කරගෙන යන ආයත මේ කියන අදාළතාවය යටතේදී සුපටිපන්න භාවයේ සඳහා සංඥාව හරහා කළ යුත්තේ මේකයි වෙන්නේ මේකයි කියන එක අවබෝධ කරගන්නට මේ ධර්මයේ යම් ආකාරයකින් හේතු වුණා ඒ අනුව ඒ ශක්තිය යොදලා හැකිතාක් ඒ සුපටිපන්න භාවයේ දිනු කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරන සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා.